ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි උදේ සාකච්ඡාවේදී කරව පරිදි ඇත්තටම දේශනාවට මාතෘකාව වශයෙන් යම් යම් යෝජනා සූත්‍ර නම් කරලා තිබුණා. කෙසේ නමුත් අන්තිමට මම තීන්දුව කරලා තියෙන්නේ ඒ දසුත්තර සූත්‍රයමයි. ඒකේ අපි ඕක්ලන්ඩ් කරන ද රිට්‍රීට් එකට පස්සේ ඊගාවට එන ඡේදය ගත්තා. හයවෙනි පොතේ තියෙන ඊගාවට එන ඡේදය ගත්තා මේ ඩැනිඩින් වැඩමුළුවට මාතෘකා සැපීම සඳහා. අපි ඒ නිසා අර ඒ ඕක්ලන් කරපු එකේම ප්‍රතිබිම්බයක් වාගේ ඒක නෙගටිව් එක නම් ඒක පොසිටිව් එක වාගේ මේක ඇවිල්ලා තිනවා ඒක අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසුත්‍ර සූත්‍රයේ කතමේ ච ධම්මා හාන භාගියා කිය. කාට හරි මේ වගේ හොඳට හිතට අරගෙන සාසනික වැඩක් කරනකොට යාගේ පරිහානියට හේතු වෙන ධර්ම. යනදනුවත්කම නිසා හෝ පරිහානියට හේතු වෙන ධර්ම හාන භාගීය වශයෙන් නම් කරලා තියෙනවා. ඒවා හයක් මේ හයේ පොතේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. ඒක විස්තර කරලා ප්‍රශ්නයක් අහනවා කතමේච්ඡ ධම්මා විශේෂ භාගියා. යම් කිසි කෙනෙකුට තමන් සුවිශේෂ වශයෙන් දියුණු වෙන බවක් එහෙම නැත්නම් ඉදිරියට ප්‍රගමනයක් ලබන බවක් දැනගන්න ඒත් විශේෂ භාගීය ධර්ම හයක් තියෙනවා අර හයමයි ඒ හය පිළිබඳව අපි ඒක තමයි සාකච්ඡා කරන්න යන්නේ යම් විදියට අගෞරවයෙන් සහ ප්‍රතිෂ්ඨාවකින් තොරව ගත කරොත් හාන භාගීය වෙනවා ඒ ධර්මතා හය ගෞරවයෙන් යුක්තව පිහිටලා කටයුතු කෙරුවොත් නැත්නම් ඒ කටයුතු කරන බවේ වර්ධනයක් වැඩිවීමක් පේනවා නම් ඒක විශේෂ භාගිය වෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතනදී කාරණා හයක් පිළිබඳවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කාරණා හය වරදොල තීරුම් ගත්තොත් වමතින් ඇල්ලුවොත් හාන භාගියට වැටෙනවා. දෝතිම්ම ගත්තොත් විශේෂ භාගිය වෙනවා. ඉතින් මේ වගේ දේවල් අහනකොටත් නැත්නම් කාරණා සාකච්ඡා කරනකොටත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ කියන කාරණා ගොඩක් අපි දන්න දේවල්. ඒති ඒවා මේ වගේ භාවනා කරනකොට අපි නැවත නැවත ඇසිය යුත්තේ ඇයි? මොකද්ද ඒකෙන් සිදුවෙන මේ වැඩපිළිවෙලට තියෙන ලාභේ? එහෙම තමයි සතිපට්ඨානයට තියෙන ලාභේ. කෙනෙකුට ඇතකිය ඇති නොවීම සඳහා සර්වජන් වහන්සේ විසින්ම සඳහන් කරලා තියෙනවා. මේ වගේ පූර්ණ කාලීනව නේවාතිකව එහෙම නැත්නම් සංඝයා වගේ යාව ජීවකව මේ කටයුතු කරනකොට ඒ කෙනෙක් දැනගන්න ඕනේ තමන් මේ බහැපු වැඩේ සාර්ථක වීම සඳහා තමන් ඒකට උපරිම අනුග්‍රහය කරන්න සප්පාය කරනු සලසලා දීම කියලාත් ඒකට කියනවා. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය උපස්ථාන කරන්න ඕනේ. ඒ උපස්ථාන මේකෙ පෙන්වන ටික සාමූහික වැඩපිළිවෙළවල් වගේම පෞද්ගලික වැඩපිළිවෙළකුත් වෙනවා. ඉතින් උපස්ථානේ නොවුනොත් අර තමන් එච්චරම කැප වෙලා අප වෙලා කරන වැඩපිළිවෙලේ බලාපොරොත්තු ඒ තරම් ඉෂ්ට වෙන්නේ ඒවට සර්වචනන්සේ සඳහන් කරන්නේ අනුග්‍රහිත ධර්ම කියලා. ඒ අනුග්‍රහිත ධර්ම වල පළවෙනි එක කවුරුත් දන්න පරිදි අපි යම් මට්ටමක සීලයකට පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් අපි මේ හිත හදන වැඩේට යන්න ඉස්සෙල්ලා කය සහ වචනය පිළිබඳව යම් පමණකට ප්‍රතිඥාවක් දෙන්න වෙනවා. යම් පමණකට සමාදන්ව රකින්න වෙනවා. ඒක කවුරුත් කිව්වට බයට නෙවෙයි තමන්ගේ પરමාර්ථයට යන්න අවශ්‍යතාවයක් වශයෙන් ਸਰවඥන්සේ පෙන්නනවා සීලානුගහිතේ එතකොට අපිට මේ ගත කරන ජීවිතයේ වෙනස එදිනදා ජීවිතයේ, GestureDetector ජීවිතයට වැඩි වෙනස දක්ෂයා හිත අලුත් කරගන්න හේතුවක් කරගන්නවා. මම ඉන්නේ දැන් විශේෂ වැඩකට. ඒ නිසා මම එදිනෙදා ක්‍රමයට යන්නේ විශේෂ හික්මීමක් තියෙනවා. විශේෂ ශිෂ්ටාචාරයක් තියෙනවා. විශේෂ තීතල ගතියක් තියෙනවා. විශේෂ තීතලකමක් තියෙනවා. මෛත් එක හැදෙන කට්ටියත් ඒ වගේ. පරිසරයත් ඒ වගේ කියලා අර හිත අලුත් කරගන්න වටිනා අනුග්‍රහයක් ලැබෙනවා ශීලනුකයිදී. ඒ නිසා අපි වැඩමුළු සංවිධානය කරනකොට මේ ප්‍රකාශයටපත් කරනවා. අපි මෙන්න මේ සීල පදනමේ යන්නේ කියලා. අඩුම ඒ මට්ටමේ තියාගමු කියලා. ඊට පස්සේ තමයි මේ සුතානුග්‍රහිතය රාහු ප්‍රශ්නෙට සර්වඥාන්සේ උත්තර දෙන්නේ. මුන්න තරම් දැනුම තිබුණත් ඒ වෙලාවට තමන්ගේ වැඩේට අදාළ උපදේශ අලුත් කරගන්න එක බණහන එක සුතානුග්‍රහිතේ නැත්තම් බෞසුත භාවය වැඩිම අසුවිරු ඥාන දිනු කිරීම ඒක අවශ්‍යයි මේ භාවනා වගේ වැඩපිළිවෙලකට එහෙම නොවුනොත් අපි මේ එක මතයකම එක ආරයකම ඉඳගෙන නැවත සලකා බැලීමක් නොකර ඉදිරියට යන්න ගියොත් එහේ අපි අල්ලගත්ත මත දැඩි මත නිසාම අපිම අපේම දැඩි මතම අර භාවනාවක සුවිශේෂ වර්ධනයට විකාශය වීමට බාධා වෙනවා. ඒ නිසා අපි නැවත නැවත බණ අහන්න ඕනේ. ඒකටයි අපි මේ දවසක පැයක පමණ කාලයක් වෙන් කරලා තියාගෙන ඉන්නේ ඒ සුතානුග්ගහිතේ සඳහා. ඊ ගාවට සාකච්ඡානුග්ගහිතේ අහගෙන ඉන්නවා විතරක් නෙවෙයි යම් යම් ග්‍රන්ථ ස්ථාන යටලි ස්ථාන තියෙනවා නම් ඒවා දරාගෙන ඉන්න එපා. ඒක හෙලිකරනද අහගන්න මොකද මේ ධර්ම සාකච්ඡාව සාරිපුත්‍ර ස්වාමීන්සේ ඒ ධර්මසේනාධිපතිකම හම්බුනාට පස්සෙත් කළා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවන් වුණාට පස්සෙත් කළා තියෙනවා. සර්වඥාන්සේගේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා සර්වඥාන්සේ ඉතරට ගිහිල්ලා ඒ ඒ ග්‍රන්ථ ස්ථාන ඉදිරිපත් කරා ගැටළු ස්ථාන ප්‍රශ්න ඒ මොකද උනන්දු කරවන්න. අනුකයට ඒකෙන් ආදර්ශයක් ඇතිකරන සාකච්ඡාව ඉතින් මේ තරම් මේ මේ තාතනයක මේ සාකච්ඡාව උනන්දු කරන අතර වෙලා තියෙනවනම් බලන්න අනෙක් කිසිම සාසනයක ඒ සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කෙරුවොත් සදාකාලික අපායයි. කිසිම ආකාරයෙන් සුද්ධ ලියවිල්ල විමසන්න අයිතියක් නැහැ. අඩු ගානේ සමහර නිකායවල සුද්ධ ලියවිල්ල කියවන්නත් තහනවා. ඒ කවුරු හරි කියවලා ඔබට කියලා දෙයි ඇද්දක වහගෙන ඔක අනුගමනය කරන්න කියලා තියෙනවා. නමුත් සර්වඥාන් වහන්සේ ඊට ආත්මසීම වෙනස් එකක් එහෙම නැත්නම් සර්වඥතා ඥානෙ තදාකලා කියනවා මම මේ කියන කිසිම දෙයක් විමදුන්න උන්ට දාන්න නැතුව බාර ගන්න එපා. බාරගත්තොත් ඉතින් පස්සේ පශ්චාත්තාප වෙන්න. ඒ නිසා ප්‍රශ්නයක් එනකොටම එතන එතන විසඳගන්නයි කියලා. ඒ නිසා වෙනිසන්වනේ ලොකු ස්වාමීන් වහන්සේ ලිපි ව්‍යවස්ථාවේ තියෙනවා මොනවාරි සංඛ්‍යා හතර ගැටුමක් ආවොත් ගැටලුවක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් සීල් වැඩ නතර කරලා සංඝ රැස් වෙන්න. ඇසලා කියන්නේ මෙන්න මේ ප්‍රශ්නක් තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට කරුවෝ උත්තරයටත් අපිමයි වා කියන්න ඕනේ. අපි ස්වෛරී සංවිධානයක් අපි මේකට එකඟතාවකට යමු කියලා. ඊට පස්සේ තමයි ඉතුරු වැඩ කරන්නේ. ඒක යට ගහලා මේක දිගට යන්න යන්න යන්න ඕක උඩු දුවනවා. ඕක පිළිකාවක් වඩපත් වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡා නැත්නම් සාමාන්‍ය මේ කියන සාකච්ඡාව ඊටාමත්ම වැදගත් එකක්. එතන එතන යන්ත්‍රයේ සුසර කර කර සුසර කර කර යන්න ඕනේ. නැති වුණොත් අධිකාරි බලය එන්න ගන්නවා. කාටවත් කිසිම අධිකාරියක් මේකේ නැහැ. ධර්මයට ගියාම බුදුහාමුදුරුවොත් තමන්ගේ ගුරු තන් ලීලා සලකලා තියෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව පුදුමාකාර ජවාදික බලයක් මේ බුදුහාමුදුරුවෝ නැති තැන ඒ බුදුහාමුදුරුවෝ ඉන්නා වගේ දැනෙන්න ඒ ධර්ම සාකච්ඡාව අවශ්‍යයි. ඒ ධර්ම සාකච්ඡාවේදී සමහරත්තන්ට ඒක ප්‍රශ්න ඉදිරිපත් කරගන්න බෑ. සමහරත්තන්ට ප්‍රශ්නයක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කමඨං සුද්ධ කිරීමට නීතිපතා වේලාවක් වෙන් කරනවා. ඉතින් අපි දැන් කරන ඔය සාමූහික කමඨං සුද්ධ කිරීමේදී අරිට වැඩි එක එකනා කරනට වෙනස් ලකුණු තියෙනවා. සමහර විටක වාසිදායක අවස්ථාවලුත් තියෙනවා. මොකද Tamanට අවශ්‍ය ප්‍රශ්න තව කෙනකින් ඇහෙනවා. එතකොට ඒ දෙන උත්තරෙන් නිකම්ම තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන ගතිය තියෙනවා. ඉතින් එහෙම තැනක හිටියත් ඇති. එහෙම තැනකට ගිහිල්ලා මේ බණ භාවනාව නොකරුවා ප්‍රශ්නයක් නැහැ. ඒ බණ භාවනා කරන්නේ නැහැ කියලා අනුන්ට කරදරයක් වෙන්න කරන්න යන්න එපා. ඒතර වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා කියනවා. එතන එන ඒ හොඳ කම්පන වේග හරීම වාසිදායකයි. ඒක හරි වියදම් අධිකයි. ඒක ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. හැමදාම නෑ හැම තැනම නෑ. ශාසනයක් තියෙනකොට විතරයි තියෙන්නේ. ඒ කියන සීල සම්මා සීල අනුග්‍රහිත සුතානුග්‍රහිත මේකට කියන්නේ සාකච්ඡානුග්‍රහිත කියලා ඔය තුන තිබුණොත් විතරයි කියනවා. නැත්නම් ඒ තුනේ ගැම්මක් තමයි මේ සමාධි අනුග්‍රහිතය කියන්නේ. හිත කීකරු වෙන්නේ, මේචල් වෙන්නේ, ආම්බන් වෙන්නේ. නැත්නම් සීලේ පිළිබඳ පොඩි කුකුසක් හිතේ තිබ්බොත් මහ ලොකු දෙයක් ඕනේ නැහැ. ඉවරයි. ඔක්කොම මොනවා කරුවත් ඇති වැඩ නැහැ 63ක් වැටෙනවා වගේ හැම වෙලාවෙම හිතනවා මට මේ දේ වෙන්නේ මගේ සීල නිසායි කියලා. සමහරට ඒක නිසා නොවෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකට වෙන උත්තරයක් නැහැ. කවුරු හරි කිව්වොත් නෑ නෑ ඔක ගණන් ගන්න එපා. කරගෙන යන්න කියලා අර සීලේ අඩුපාඩු තියෙන කරේ හැම වෙලාවෙම ඇහැට වැටිච්ච කුණක් වගේ කැවෙනවා. ඊට පස්සේ බුදු ජානන් සඳහන් කරනවා මේ පශ්චාත්තාපයේ මැති මේ පුද්ගලයා පායට ගෙනියන්නේ. මොනතර වෙච්ච වැරද්දම නැවත නැවත සමාදම් වෙනවා. ඒ වගේම ධර්මය එහෙම නැත්නම් මේ සූතානුග්‍රහිතෙන් අවශ්‍ය ඥාන කොටස නොලැබුණොත් අපේ පඬිත ඥානය නැත්නම් අපේ පැහිගතිය මේවා ගෙනත් දා ගන්න හදනවා. හරි මේෙන් අරගෙන ගෙනත් දාපුවාම හැම වෙලාවෙම මේක පිළිකාවක්මයි. ඒ වෙලාවට ගැළපෙන අදාළ බුදුහාමුදුරන්ගේ මතේ එහෙම නැත්නම් මේ දසුත්තර සූත්‍රයෙන් ඇත්තටම සාරිපුත්‍ර සාහිත්‍ය විසින් ගොනු කරන ලද්දක් එකක් ගත්තට පස්සේ ඒක බලනකොටම පේනවා මේක හැම පැත්තෙම කාලයේ වශයෙන්මුත් දේදේ වලෙමුත් විතේ වශයෙන්මුත් ඉදිරිපත් කිරීම වශයෙන්ුත් ආය පුදුම විදියට සුද්ධ වෙලා තියෙන එකක්. නිසා ධර්මයේ ඇහෙනකොට තමන්ගේ මනස දෙන්න හදන දේ අපි නැතුවට පාවිච්චි කරන බව හැබෑව. තමයි සුත මේ ඥානෙ එනකොට ඒක බොහෝ විට තියෙනවා ඒකේ තියෙන චපල ගති, ඇද කුද ගති, ඔපිනියන් දෙන්න හදන ගතිය, පැහිය වෙන්න හදන ගතිය. ධර්මයේ එහෙම කන්නේ. ඒ නිසා සුතානුග්‍රහිතේ ඒ පැත්තෙන් උදාවනවා. සාකච්ඡානුග්‍රහිතේදී අපිට ඊට වැඩිය මේ ජවාදික බලකවන ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒකේ තියෙන නිකන් උත්ප්‍රේරණය කරන ගතියක්. ඒ පොඩි දේ හම්බ වෙන්නේ හම්බෙච්ච ගමන් කැටලිටික් ඉෆෙක්ට් එක නිසා ඒක පාරට උත්ප්‍රේරණය වෙච්ච නිසා විශාල පිමි පනිනවා මොනක්වත් නොකර නිකන් අහගෙන ඉන්නකොටම තමයි තේරෙනවා හරියට මේ තුවක්කුවක සේෆ්ටි කැච් එක අයින් කරුවා වගේ මෙතෙක් කියලා හිර කරලා තිබුණ එක සේෆ්ටි කැච් එක දාලා කොච්චර එල්ල කරලා කොච්චර ටිකරක් ගැස්සුවත් වදින්නේ නැහැ. යම් වෙලාවක මේ කොක්ක ගලවලා දැම්මනම් ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. අන්න වගේ ඒ කාරණා වලින් සුද්ධ වුණේ නැත්නම් අපේ හරිම ඔල්ලොමලයි වික්ෂිප්තයි කියලා කියන්නේ ඒ විපිලිසරයි ඒ විපිලිසර ගමන් තමයි සමාධිය නැතිකමේ ලකුණ. ඉතින් විපිලිසරකම එක සැරේ නැති වෙන්නේ. අමාදී එක සැරේ එන්නේ නැහැ. මෙව වැඩෙන්න වැඩෙන්න තමයි තේරෙනවා. මම කරගෙන යන වැඩේ හරි. එන්න එන්න එන්න එන්න මට දැන් මටම මාතුලින්ම මේ වගේ ආධාර ඇතුව හිත මේචල් කර ගන්න පුළුවන්. කීකරු කරන්න පුළුවන් කියලා යම් විශ්වාසයක් එනවා. ඒ මත තමයි විපස්සනාව එහෙම නැත්නම් ඇති හැටිය දැකීමක් සිදු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඒ වගේ හිතේ ගොනුවක් නැතුව, එකලාශයක් නැතුව, ඉල්ලයක් නැතුව අපිට කොච්චර ඇති දේ ඇති හැටි බලන්න ඕන කිව්වත්, අත ගාලා බලලා කිව්වත්, දැකලා කිව්වත් ඒක ඒ දේ නොවෙන්න ඉඩ තියෙනවා. පේන දේ නෙවෙයි තියෙන්නේ එතන. තියෙන දේ නෙවෙයි අපට පේන්නේ. ඉතින් අර විපස්සනාවෙන් අර මූලික සුසුසුන් හතර ඇතුව බලනකොට පේනවා අපි මේ ඉඳුරන් කොච්චරක්නම් වංචකද කියලා. මේ ඉඳුරන් කොච්චරනම් චපලද කියලා. ඒ ඉඳුරන්ගේ විශේෂ කෘත්‍යයක් තියෙනවා මේ જાතිය බෝ කරන එක. එච්චරයි යාට ඕන. අපිට දෙන හැම තොරතුරක්ම දෙන්නේ ඒ වර්ගය බෝ කිරීමට. එහෙම නැත්නම් අරසාවට. ඕනම පචක් කියනවා. ඕනම දසක් කරනවා. ඕනම සත්‍ය දසක් කරනවා. ඕනම විස විසම දේවල් ඇත්තයි කියලා පේනවා. අන්නේ ගතිය නැතුව මෙයා මේ මොකාට දෙන්නේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා මේ හිත දෙන ඔපිනියන් එහෙම නැත්නම් අපේ මති මතාන්තර, අපේ රුචි අරුචිකා, අපේ පෞරුෂත්ව, අපේ ඇබ්බැහි, අපේ මේ කර්මානුරූප දේවල් දිහා වෙන කෙනෙක් දිහා බලන ගතියෙන් බැලුවේ නැත්නම් මේ වගේ ස්වභාවයෙන්ම කවදාකවත් විමුක්තියක් නැහැ. ඒකේ තියෙන්නේ බන්ධනෙමයි. ඒකේ තියෙන්නේ බෝ කිරීමමයි. මේ අතහැරීමක් කෙරෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර විපස්සනාට එන්න අර සුසුකම් හතර ඕනේ. ඉතින් ඒ නිසායි අපි මේ භාවනා වැඩමුළුවක හේතු කරුණු ගන්නවන්නේ ඇයි මේ ධර්ම දේශනාවක් අපි කරන්නේ කියලා. ඉතින් ඒ සඳහා මේ දසුත්තර සූත්‍රයේ තියෙන වටිනාකම තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාතනීය ඉස්සරහ ගැන හිතලා විශේෂයෙන්ම අපි වගේ අවුරුදු 2600 කට පස්සේ මේකේ පහළ වෙන මේ විනී ජනතාව ගැන හිතලා දැනුව සම්පූර්ණ ප්‍රස්ථාරගත කරලා තිබිලා තියෙනවා. මේකට ඥාන විභාගය කියලා ඒ නිසා කියනවා. බුද්දිස් එපිස්ටමොලොජි ඥානය එහෙම දාපුවාම ඒ වගුවට ඒ ප්‍රස්ථාරයට යමක් අඩු නම් උඳුට අහු වෙනවා. යමක් ගැළපෙන්නේ නැත්නම් උඳුට අහු වෙනවා. ඒක නිසා එතන තියෙන්නේ පළවෙනි මට්ටමේ පෙළ ගැහිමක් නෙවෙයි දෙවෙනි මට්ටමේ පෙළ ගැහිමක් තියෙනවා බැලුව බැලමට බලතැයි මේක මේ යන ගැල්මට ගැලපෙනවද නැද්ද කියලා. ඉතින් ඒ වගේ විශේෂ ඒක විදේට කියන ඥානේ ව්‍යාකරණයක් හදන්න ਸਰුවචන්හන්සේ වෙහෙස වෙච්චි නැති බවක් පේන්න තියෙනවා. ඒක මේ ਸਰුවචන්හන්සේ පිළිබඳ කරන ආත්මනෝමතික ප්‍රකාශයක් නෙවෙයි. ਸਰුවචන්හන්සේ අවුරුදු 45ක් ඒ පැත්ත මේ පැත්ත බලන්නේ නැතුව එක පුද්ගලයා සෝවාන් කරන්නත් හැතැම්ම 20 30 පයින් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා වෙලා ඒ කෙනා කොට දැම්මා. ඊට පස්සේ බුදුරජාණන්සේට ඕනකමක් තිබුණේ නැහැ. ඒක රෙකෝඩ් කරලා තියාගන්නේ මොකද ගම්පලයි ඉඳලා නැහැ. ඒ කාලේ. ඊට පස්සේ තුන ගම්පලයට තියෙන වැඩ සිල්ලක්වත් එකයි නැතත් එකයි මිනිහාගේ වැඩේ මේක කුණු කරනවා අරකට දානවා මේකට දානවා කියලා. ඉතින් මේ වගේ සමவாயක් මොයේ දුනොත් මේක හරීම පටු වෙනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ඒකට අනුග්‍රහයක් වශයෙන් මේ මගේ සාරිපුත්ත පුතා ධර්මසේනාධිපති කියලා දුන්නා. දුන්නට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගාව තිබුණ සුවිශේෂී ගුණ වගේක් ඒ නිලිය දරන්න පුළුවන්. පුදුමාකාර විදිහේ මොන තැනකින් මොන ආකාරයේ ප්‍රශ්නයක් ආවත් විශේෂයෙන්ම මේ පුතඥයන් හා සම්බන්ධ ප්‍රශ්නවලදී කවදාකවත් පුංචි කළ සලකන්නේ ඒ කෙනාගේ ප්‍රශ්නට අහුම්කම් දීලා බුදුහාමුදුරන්ගේ පහමතිට අනගහන ගිහිල්ලා බේතක් කරන් දීලා සනීප කරලා කොහොම හරි <coughs> ආර්ය භූමියේ ප්‍රතිෂ්ඨාව දෙනවා ඒක නිසා සාරිපුත්‍ර සාංශය කියන්නේ ආර්ය භූමියේම ආවා කියලා. දරුවන් ප්‍රසූත කරනවා. හම්බෙන හම්බෙන එකන පුළුවන් ප්‍රමාණයෙන් එයා ඉන්න තැනින් ඉස්සරහට දාලා එයා කොයි තැනද තාරාතිරම් බැරිලක් නැහැ. බුදුමාකාර ඉවසීමක් තිබිලා තියෙන්නේ. ඒකට අර දැනුම් සම්භාරය ගොඩක් උදව් වෙලා තියෙනවා. ඉවසන ගතිය ගොඩක් උදව් වෙලා තියෙනවා. ඒ වගේම ඊට ඉස්සරම දැනගෙන හිටපු ඒ ත්‍රිවේදයේ පිළිබඳ ඉගෙනීමේ මතක ශක්තිය, ගුණය හැදියාව ඔක්කොම උදව් වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට පුළුවන්කමක් තියෙනවා මොන විදියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරත් ඒ අස්සජී ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ වහන්සේ කියන්න මට දහසක් නැයි මම තේරුම් ගන්නවයි කියලා කියන්න පුළුවන්. ඔයා කියන දේ මට තේරෙනවා. මම ඉන්නේ ඔයා ඉන්න තැන. මම මේ ඔයා පහත් කළ සලකන්නේත් නැහැ, උසස් කළ සලකන්නේත් නැහැ. අපි ඔක්කොම සමාන කරලා ගන්න ගතිය. ඉතින් ඒ නිසා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරපු මේ දසුත්තර සූත්‍රය ඊට ඉස්සෙල්ලා තියෙන සංගීති සූත්‍රය තමයි මේ සාසනේ දැන් මේ වෙනකොට සංගායනා පහක් පවත්ලා තිනවා ආයවින එක තමයි උබුරුමේ පැවැත්වුවේ. ඒ ඔක්කොටම ව්‍යවස්ථාව, නීති පද්ධතිය, සැකිල්ල ඔක්කොම හදලා තියලා තමයි අපත් වෙලා තියෙන්නේ. මොකද උන්වහන්සේ දැනගත්තා සර්වඥාන්සේ අපත් වෙන්නේ ඉතින්ලා සාරිපුත්‍ර සංඝයා අපත් වෙනවා. සාරිපුත්‍ර සර්වඥාන්සේ මාගේ ගුණ කිරීම පිළිබඳව උනන්දුවක් තිබිලා නැහැ. ඒ නිසා උන්වහන්සේ පතාගෙන ආපු ඒ ඒ සාසනික මෙහෙවර සංසාරික මෙහෙවර කරලා තියෙන එකේ මේ දසුත්තර සූත්‍රයේ තියෙනවා. ඉතින් අපි දැන් මේ වෙනකොට 30 30ක් 31ක් කරලා තිනවා. එකේ පොත, දෙකේ පොත, තුනේ පොත, හතරේ පොත, පහේ පොත දැන් යන්නේ හයේ පොතේ. ඒකෙදී කතමේ ච ධම්මා හාන භාගියා එතන කතමේ ච ධම්මා විශේෂ භාගියා කාරණා වශයෙන් සමානයි හාන භාගියා කියලා කියන්නේ මේ කාරණා පිළිබඳව අමතින් අල්ලන්න ගියොත් නුහුරට ඇල්ලුවොත් එහෙනම් Tamanට පරිහානියක් වෙනවා Tamanට හානියක් වෙනවා. මේ ධර්ම දෝතිම බාරගත්තොත් එදාට විශේෂ ಗುಣ විශේෂයක් ලැබෙනවා. ඒක නිසා ඒ කාරණා හරියට දැන ගැනීම අපි සර්පිකෙක්ද වැඩ කරන්නේ එහෙම නැත්නම් මේ හයි ටෙන්ෂන් වයර් එකක් එක්කද වැඩ කරන්නේ වයර් එක හොඳට තියෙන කරන්ට් එක ගන්න වෝල්ටේජ් එක දන්නවනම් වැඩ ගන්න පුළුවන් හැබැයි මම මේ විදුලිය අත ගන්න යන්න එපා අත ගෑවොත් එතනම ආදාහනය සිද්ධ වෙනවා. ඒ නිසා කටයුතු කරනකොට ඒක දැනගෙන අත ගන්න ඕන. අන්න ඒ වගේ මේ ධර්ම හය පිළිබඳව මේ හාන භාගීය ධර්ම එහෙම නැත්නම් මේ විචිත භාගීය ධර්ම පිළිබඳව අපි දන්න කරුණු නමුත් ඒකේ අපි දක්වන ආකල්පයයි මේ විස්තර කරන්නේ. අපි මේ ආවට ගියාට අනිකුත් දේවල් වගේ පමතින් අල්ලලා වැඩ කරන්න හදනවද? එහෙම නැත්නම් අද්දේක හොදලා දෝතින් අල්ලනවද කියලා වගේ නිකන් ගැමි උපමාවක් දෙන්න පුළුවන්. අන්නේ විවරණය ඊ හඳුන්වා දීම දුන්නට පස්සේ ඒ කතමේච්ඡ ධම්මා විශේෂ භාගියා කියලා සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්නයක් අහනවා ච ගාරවා කියලා පොදියටම නමක් දෙනවා. ගෞරව ධර්ම 6ක්. ච ගාරවා. අපි පසුගිය අවස්ථාවේ කරපු ච අගාරවා. අගෞරව ධර්ම 6 හාන භාගියයි. ගෞරව ධර්ම 6 විශේෂ භාගයයි. ඊට පස්සේ හය නම් වශයෙන් කියනවා. නිද්දේශ වශයෙන් බුද්ධ සත්තරි සත්තරි ගාරවා හෝති සප්පතිස්සා. සත්තරි සගාරවා හෝති සප්පතිස්සා. තමගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත වෙන්න හැම වෙලාවෙම ඒක පිහිටාදාර කරන කටයුතු කරන්න කියලා. ඉතින් මේක තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඇදහිීම සහ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යාම ආගම් හැම එකේම පදනම. ඒක නිසා අපට මේ බුදුහාමුදුරු පෙන්නපු දේ සාරිපුත්‍ර සාංශෙ පෙන්නන දේ මේ ගෞරව තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කිරීම කියන එක බුද්ධ ආගම ප්‍රතික්ෂේප කරලා නැහැ. බුද්ධ ආගමේ සාරිපුත්‍ර සාංශෙත් කියලා තියෙනවා මේක බුදුහාමුදුරුත් කියලා තියෙනවා. තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේව අදහන්නේ කියලා. එහෙම නැත්නම් අපි සද්ධාව කියලා මේකට කියනවා. ගාරව කියනවා. සප්පතිස්සා කියලා කියනවා. අපිට තියෙන පිහිට ආධාරය. අපිට තියෙන ගරු කටයුතු දෙයි. ශ්‍රද්ධා කටයුතු දෙයි. ඉතින් යතිම් බලනකොට යම් කිසි කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමගේ ශාසුන් වහන්සේ වශයෙන් තලකලා ඒකේ ගෞරවය සහ ප්‍රතිෂ්ඨාවක් ඇති වැඩ කරොත් ඒ ප්‍රතිඵල නැත්තේ නෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් නවි නායකතුමා හොඳටම පිහිටලා ගෞරවයෙන් කටයුතු ඒකට අදාළ ප්‍රතිඵල නැත්තේ නෑ. එහෙම නැත්නම් ඕනම නායකයෙක් බ්‍රහ්මන් ඒ නිසා ඒව ගැන පුංචිට සලකන්න කටයුතු කරන්න හදනවයි කියලා කියන්නේ අපි නැත්නම් මේ වර්ගවාදී එහෙම නැත්නම් මේ මූලධර්මවාදී බුදුහාමුදුරෝ කෙරේ පුංචි අගෞරවයක් කියලා කියතයි. මේ වගේ මේ මම විතරයි ගෞරව කළ යුතු මගේ ශාස්ත්‍රුන් වහන්සේ විතරයි ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේට ගෞරව කරන එක විතරයි විශේෂ භාගිය අන්ට ගෞරව කිරීම එපයි කියලා බුදුහාමුදුර කිසිම දැනක් කියලා නැහැ. ඕනම දෙයක් ගෞරව කරන්නේ ගෞරවකරනද කරලා ඒකේදී කටයුතු කරොත් අදාළ ප්‍රමාණයක් එයාට ඒකට ආනිසංස ලැබෙනවා. ඒක ගැන පළල් වශයෙන් බලපු සුද්දෙක් කියලා තියෙනවා සතෙක් දිහා බලන්න කියලා. මේ සත්තු ලෝකේ ඉන්න හැම සතෙකුටම ශ්‍රද්ධාවක් තියෙනවා. මේ මත උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරන හැටි බලන්න අපිට කරන්න බැරි සීවයක් ඌ කරනවා. පායපු ගම උදේ පාන්දර ගිහිල්ලා හැන්ද වෙනකම් එනවා. ඌේ මීවදේ තියෙන උගේ කෘත්‍ය ඇර වෙන කිසිම දෙයකට ඇඟිලි ගන්නෑ. මේ මැස දන්නෙත් නැ මේ මැසි ලෝඩක් ඔක වැඩ කරන්නේ මේ මැස කරන්නේ සීමිත වැඩපිළිවෙලා උගේ වැඩපිළිවෙලේ එක් දිහා බලන්න කියන මොන කෘමියක් දිහා බලන්න කියන පුදුමාකාර සද්ධාාවක් නැදී ඒක නිසා මේ සද්ධාව කියන එක අපිට මේ අලුතෙන් කඩෙන් ගන්න දෙයක් නෑ ඒක තියෙන දෙයක් ඊට පස්සේ අහනවා මේ සද්ධාවේ උතුම්ම දේ තිබීටි ඊගා දේට සද්ධාව තිබ්බොත් මොකද වෙන්නේ? සද්ධාව පිටන්න අපිට තියෙනවා පරාසයක්. ඒ පරාසය තියෙන මනුස්සයද විතරයි. තිරසනාට නැතිරසනා සාජාසිර කොටු වෙලා තියෙන. හැබැයි ඒක පණේපා කියලා කරනවා. ඒ නිසා අපිට beautiful and beautiful කියන එක සත්තුන්ගේ තරම් අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන්නේ මොකද්ද න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ මීමැසි කිසි බලිකක ජීවිතයක් නැහැ. පටන් ගත්ත දවසේ හඳ වෙනකන් දවසම වැඩ කරත් ලිංගික ජීවිතයක් යාට නැහැ. එයාට කවදාකවත් ඒ ඉන්න පිරිමි මැසෙක් එක්ක ලිංගික ඇසුරක් නැහැ. අපි හිතුවට එහෙම එකක් කියලා. ඒකේ තියෙන රජමි මැසිරි විතරයි. ඒ අම්මන්ඩිට තියෙන උද්දී ඉඳලා හඳනකම් පිටර දාන එක විතරයි. වෙන මොකක්වත්ම නැහැ. මේ රජිනක් ගත්තොත් වටේට උපස්ථාන 15ක් 20ක් කියනවා. පිටර දාන එකමයි වැඩේ. මූණ හොදනවා, පොහෙනවා, දත් මදිනවා, ඒරටම වෙන වෙන විධායක නිලධාරිලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ වැඩ කරනවා. ඇඟ නාවනවා, ඉඳලට පෙරලනවා. පිටර දානික විතරයි. බලන්න මේ වදේ එතකොට එක කෘත්‍යයකට යන හැටි ඒ ඒ මීමැසි ඒ වේගුලේ රජ වුණාට යාට ඔය යාගේ සහජාතෙන් එහාට යන්න බෑ. මනුස්සයට තියෙනවා ඒ වාගේ ශ්‍රද්ධාව පිහිටියකි පරාසයක්. ඒකට ක්ෂණ සම්පත්තිය කියනවා. ඒකෙදි මේ උපරිම දෙයට ශ්‍රද්ධාව තියනවා වෙනුවට ඊගාව දෙයට ශ්‍රද්ධාව පිහිටවුවොත් ඒකේ තීන්දුව එයාගෙමයි. ඒ උපේන තමන් ශ්‍රද්ධාව පිහිටන දේ ඇති ලාමක ගතිය මත ඒකේ තියෙන පහත් ගතිය මත තමංග ප්‍රතිඵල පහත් සහ ලාභක තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ අතින් බannකොට සාස්ෘණ වංශය කෙනෙක් වශයෙන් බුදුජාන් වහන්සේකට ශ්‍රද්ධාව පිටනවා කියලා කියන්නේ හුදු ශ්‍රද්ධාවම නෙවෙයි බරපතල ප්‍රඥාව. බරපතල ප්‍රඥාවක් මේ අපි හිතනවා මේක අපිට හම්බෙන් හම්බෙලා තියෙනවා. අපි අම්මා අප්පච්චි බුද්ධ ගන්න නිසා අපි බුද්ධ ධර්ම කරනවා කියලා. ඒක අව탁සියදුවා. එහෙම කරනවා නම් අපි ඇඳකට මල්ටික් පූජා කරලා පන්සල් ගිහිලා අපිට නතර වෙන්න ඉඩ තිබුණා. අපි ඉන්හිහා ගිහිල්ලා මේ හොයනකොට අපිට තේනවා අම්මල තාත්ත අඳුන අඳුන පාන හැබෑව බහුල වාසයෙන්. නමුත් උන්දලටත් කරගන්න බෑ වුණා මේ වැඩි. ඒ අනුව මේ ඉදිරියට යන සද්ධාවේදී අර අම්මලා අප්පලා අපට අඳුනලා දෙන සද්ධාවට මේ මේ ශේෂ්ත්‍රයේදී කියනවා අමූලික සද්ධාව කියලා ප්‍රසාද සද්ධාව. බුදුන් දකිනකොට ඒ රූපෙට ප්‍රසාදය ඇති කරගන්නවා. ඒක දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මොන ගුණයටද මේ ඇයි වඳින්නේ කියලා. ඒකට මූලාශ්‍රවතයෙන් අවශ්‍ය කරන සද්ධාව ඇති කරන්න ඕනේ මූලික සුදුසුකම් නැහැ. අපු අමූලිකව නිකන් මතු පිටින් ශ්‍රද්ධාව දෙනවා හරීම සුන්දර දෙයක්. ඒක ළමා කාලේදී අනිවාර්යයි. මොකද අපි මොනම දෙයක්වත් දන්නේ නැහැ. දිකින්ද හරින්ද බුදුහාමුදුරු කියන්නේ. ඇත්තටම කියනවා කල්ලතෝනේ කින්දියන් කාරේ. අපි මෙච්චර වඳින්නේ මොකද? දැන් කාලේ එහෙම ආවනම් එහෙම પાස්පෝර්ට් අහයි. එහෙම නැත්නම් මේ ඉන්දියන් කාර්යය ගැන විශ්වාස නැහැ මේ චීන චීනෙන් එවපු මේ පිල්ලියක්ද කියලා හිතාවි. ඒ නිසා ළඟදි මම දැක්කා පළකිනු ළඟදි උනාට පරණ එක ඔය බලංගොඩ ආනන්දමච්චි හම්බුනේ බැරි වෙලාවත් ස්වාමීන් වහන්සේ මේ කාලේ නම් වඩින්න ඉපයි කියලා. ඔන්න වඩිනුම නැහැ. බුදු හිමිනේ නොවැඩිනුම නැහැ. දැන් දැක්කොත් ඕනම කෙනෙක් මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. වරදොලමයි ගන්න. නමුත් කවදා හෝ කාට හරි අවශ්‍ය නම් අම්මා අප දෙරු බව දුන්න බව හැබෑව මම කොහොමද මේක උරගා බලන්නේ කියලා. අපි ඊට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා. එතෙන් අස්පනා අපිට බලන්නේ කියලා ඒක ඔය ප්‍රසාද සද්ධා මට්ටමේදී කරන්න බෑ. ඒකේ ඒ ප්‍රසාද සද්ධාව හෝ ඒකින අමූලික සද්ධාව තමයි සියලු ආගම් අතර තියෙන මූලිකම පළවෙනිම පඩිය. ඉතින් ඒකෙදි ඒකට නැගලා ඒක ගෙවම් කරලා තමයි අපි ඊගාව මට්ටමට යන්නේ. ශ්‍රද්ධාව උරගා බැලීමේ මට්ටමට. ඒක අනික් ආගම් වල තද්ද බලම පාප කර්මයක්. තමගේ සාස්ෘණ වහන්සේ උරගා බැලීම, සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කිරීම, ඒක මේ ජීවිතේ ලබන්න පුළුවන් <clears throat> මේ ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ සුභාසින්තනෙන් තොරව මනුස්සයාට කියලා විල් එක තියෙනවා. එහෙම නැත්නම් ස්වච්ඡන්දේ තියෙනවා. කලහක්ක් තියෙනවා කියන එක 100%ක්ම කපලා තිබ්බේ. මනුස්සයාට තිබුණේ ඒ තමගේ සාස්ෘණ වහන්සේ සන්තෝෂ කළා. සාස්ෘණ වහන්සේ දෙන ආශිර්වාදයක් හෝ සාපයක් ගන්න එක විතරයි. ඒ සාපේ හෝ ආශිර්වාදයේ ප්‍රශ්න කිරීමේ අයිතියක් නෑ. ඒ තරම්ම අදි බල බල බලයක් සාස්තුන් වහන්සේට දීලා තමයි සුද්ධ ලියවිල පටන් ගන්නෙ. සරුවචන් වහන්සේගේ වැඩපිළිවෙලේ මේ ප්‍රසාද සද්ධාව මේ ඕකප්පන සද්ධාව කියන ඊගාමට්ටමට ගෙන යෑම ඒ සුවිශේෂ ලක්ෂණයක්. ඒක සරුවචන් වහන්සේ අපි හිතුවට බෞද්ධයන් සීමා කරලා නෑ. සරුවචන් වහන්සේගේ මානවයට දීපු සුවිශේෂී අභියෝගයක් එහෙම නැත්නම් ආරාධනයක් වට දැන් මූලික සුදුසුකම් තියෙනවා ප්‍රසාද සද්ධාව තියෙනවා දැන් හැබැයි ඔතනින් නතර වුණොත් කොයි ආගමේ හිටියත් එකයි මේකට විශේෂ සමාජිකත්වයේ ගන්න නම් ඒ ඕකප්පන සද්ධාව කියලා ගඟ දැක්කට බෑ ගඟට බහින්නේ කියන වතුරට බහින්නේ කියන බැස බහිනවා කියන වගේ එකක් තමයි ඕකප්පන කියලා කියන්නේ. ඉතින් බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා අප්පකාතේ manussේතු තේජනා පාරගාමිනෝ අතායන් ිතරාපජා තිරමේවානු ධාවති. මේ එගොඩ වෙන්න දඟලන මේසා විශාල ජනකායක ඉතාම සුළු පිරිසයි දියට බහැලා පීනන්නේ අනික කොට දඹි ගහන්නේ අනික ගොල්ලෝ දඹි ගහන්නේ පීනන්නේ ගොඩලු ඉතින් ගොඩ දම්බි ගහන්න ගියාම ඉතින් වැලමිට කැඩනවා, තල්ල කැඩනවා, දනිස් කැඩනවානේ. ගොඩ බෑනේ. වතුර වගේ දම්බි ගහන්න. වතුරට බහින් නැතුව තමයි මේගොල්ලෝ දම්බි ගහන්නේ. නිසා මේ ප්‍රසාද සද්ධායෙන් වැඩ කරන කෙනා අමූලික සද්ධායෙන් වැඩ කරන කෙනා හැම වෙලාවෙම තල්ල කඩා ගන්නවා. හැම වෙලාවෙම මේ ස්කේටිං කරන්න යනකොට දාහනේ අපි අර ආරක්ෂක මෙව්ව ඌව නැතුව බහින තල්ල කැඩෙනවා. එන් තල්ල කැල්ල කියනවා බෑන්ඩක බුදුහාමුදුරු දීපු ලණුවක මහත මේව කරන්න ගිහිල්ලා මට මේ මේ අප්‍රසාද පහළ වුණා මේ මේ නිඳාලන්ට ලැබුණා මේ මේ දේවල් අපිට හම්බුණයි කියලා ඉතින් මේ පීනුමේ අභ්‍යාසයේ ගොඩ ඉඳලා කරන්නේ අප්පකාතේ මනුසේසු තේජනා පාරගාමිනෝ ඊටාම සුළු පිටසයි ඒකට යන්නේ මොකද වතුරටවත් බැහැලා නැහැ අතහයන් ඊතරා පජා ඊතුරු මහා ප්‍රජාව තීරමේ වාණු දහවති තීර කියලා කියන්නේ ගන්තිරට ඒකේ අනුධාවනය කරනකොට පීනන කට්ටිය කරන දේ කරනවා ඒක දිහා බලපුවාම hina කාලා ජීවත් වෙන්න පුළුවන් කිසිසේත්ම ප්‍රේමයේ මාගේ ආහාරය වගේ ප්‍රීතිය මාගේ ආහාරය කරගෙන ඉන්න පුළුවන් මේ නටන නාඩගම් බලනකොට කිසිසේත්ම ඒක පිළිබඳව අන්‍යාගමික කෙනෙක් පිළිබඳව සංවේග පහළ වෙන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට එහෙම ස්ටේජ් එකක් නැහැ කියලා දීලා නැහැ මේකේ ලස්සනට කියලා දීලා තියේදී අර පුළුවන් තරම් ගාකට බහපු කටියටත් කියනවා එපා අප්පාවක දෙමිනවා ගොඩේ ඉන්නකෝ අපි කියලා දෙන්නම් ස්කෝලර්ෂිප් එක පීනන්න වතුරට බහින්න නැතුව. අද ඉන්න හරියක් ගුරුවරු ඉන්නේ උතන. කිසිම කෙනෙක් නැහැ මේ වතුරට බහැලා දම්පි ගන්න හැටි කරන්නේ. දම්පි ගන්නකොට යාටත් කියලා දෙනවා ගොඩ ඉඳගෙන ඕම ගහන්න එපා. වමෙන් ගහලා දකුණෙන් ගහකම් කියන මෙයා ගොඩ ඉන්නේ. ඒක ඕනේ පොතක් කියනකොට ඕන කෙනෙක් බයිලා කියන්න හදනකොට ඕන කෙනෙක් ඔපිනියන් දෙනකොට තේරෙනවා මේ යක්ෂයා අඩු ගානේ පතුලවත් දෙමිලා නැහැ. මම මගේ රිසර්ච් එකට මම හයිඩ්‍රොලොජි කරේ. එතකොට ආවා මේ ඔය ඇමරිකාවෙන් හොඳ හයිඩ්‍රොලොජිස්ට් ප්‍රොෆෙසර් කෙනෙක්. හැබැයි මම කිරුවේ economics of irrigation කියලා මේ ජල වාරි මාර්ග වැඩවල පිළිබඳව ආර්ථික පැත්ත. ඉතින් ඌ හරියම මෛත්‍රික යාළු වුණා. යාළුලා කියනවා උඹ ওই ආර්ථික විද්‍යාව පැත්තක දාලා කිලිම හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක් වෙනවා. මොකද ඔබට ඒක හරි දක්ෂකමක් තියෙනවා කියලා. මොකද මහවැලි ගඟ අපේ ගේ ළඟනේ ඉතින් වතුරේමයි මහත් හැදිලා තියෙන්නේ. ඌ කියනවා හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක් නම් කකුලේ දණියෙක් දක්වා පෙඟිලා තියෙන්න ඕනලු. එහෙම නැති එක එක්කත් හයිඩ්‍රොලොජිස්ට් නෙවෙයි කියලා. ඌ ඉස්සෙල්ලා වතුරට බහිනවා. වතුර වල මටත් කියන බහැපන්. බහැලා මැනපන් වතුර දැන්. ගොඩ ඉඳගෙන මේක බෑ. ඉතින් එයාගේ ඉගෙනගත්ත තව ශිෂ්‍යයෝ හිටියා. එතන මේ මිනිස්සේ අවුරුදු මම හිතන්නේ 55ක් 60ක් විතර ඇති. හයිඩ්‍රොලොජිස්ට් නම් මේකෙන් පල්ලෙත් දෙමිලා තියෙන්න ඕනේ. යුනිවර්සිටි කින්න වෙනවා වෙට් රිසර්ජන් කෙනෙක් නම් කිහිල්ල ගොම ගඳ තියෙන්න ඕනේ කියලා කියනවා. ඇත්ත වෙන්නේ නැහැ. ඒ ගොවිලාත් වැඩි අරකට අත දාන්නේ නෙවෙයි. කිහිල්ල ගොම ගඳ නැත්තම් ඉතින් ඒකට ඕනේ වෙට් ප්‍රොෆෙසර් කෙනෙක් ආන පොඩ්ඩක් ගඳ තියනද කියලා ගන්නම් ගන්න එපා. මොකද මේ මට්ටමට ගිය කෙනාට එන විශ්වාසය තමයි මේ පච කියන තොංගනම් පච කියන ගොඩ ඉඳලා වතුරේ ඉන්න අයට පීනන්න උගන්නන වතුරට බහපු නැති අය දිහා දකින්නකොට ඒගොල්ලන්ට සැලකුවොත් බුදුහාමරට ගෞරව වෙනවා. මේ ප්‍රසාද සද්ධාවෙන් ඉක්මවලා ඕකප්පන සද්ධාවක් කියලා දීපු බුදුහාමරගේ ශාසනයේ වතුරට බහපු නැති කට්ටිය අපිට අපිට සිටින් ඉඳින් උගන්වන්න හදනවා. හැබැයි එහෙම වෙනවා අපිත් වතුරට බහලා නැත්තම්. ඒ නිසා යම් දවසක මේ ප්‍රසාද සද්ධාව කියනකොට හරියට මහා මෙවුනා වෙන්න ගිහිලා බුදුරණාන්සේ තාම ගලක් ඇතුලේ වුණා සමාධියට ගතලා ඉන්නවා දකිනකොට ප්‍රසාදයක් පහළ වෙනවා. ඒක කිසි කොසයක් නැහැ. ඒක බොහොම හොඳයි. ඒ වගේම ඒකේ බුදුහාමර මොන ගුණ තියෙන්න ඕනද නේ කලා නිර්මාණයක් විදිහට හොඳ සමතුලිතයි හොඳ ලස්සනක තියලා දෙනවා හරි ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් කාට හරි හිතුනොත් මේ වැඳිල්ලේ මොකද්ද මේ තියෙන්නේ ගලටද මේ වඳින්නේ එහෙනම් මොන ගුණයටද කියලා ඊට පස්සේ බුදුරජාණන් ඉතාලම සාතරෝ පෙන්ලා දීලා තියෙනවානේ. මෙන්න මේ මේ ටික මයි ළඟ තියෙනවා. කිසිසේත්ම මට කියලා විශේෂ වෙලා නැ ඕනම මනසට ගන්න පුළුවන් කියලා. ඒක නිසා යම් දවසක යම් කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ ගෞරවය තම් ප්‍රතිෂ්ඨාව පසාද මට්ටමේ නෙවෙයි එහෙම නැත්නම් අමෝලික මට්ටමේ නෙවෙයි හොඳ මූලයක් සහිතව මතු පිට නෙවෙයි බැහැ ගන්න මට්ටමට යන්න නම් බුදුනාසි කියලා දෙනවා. මෙන්න මෙහෙමයි අපි බොහෝ දේවල් අල්ලන වෙනුවට එකක් අල්ලගෙන එකට கிඳා බැහිම හරහා තමයි අපි මේ ලෝකේ තේරුම් ගන්න. ඒක දැනුයි ඔය භෞතික විද්‍යාවේ අල්ල ගන්න පටන් අරගත්තේ. මෙතෙක්කල් භෞතික විද්‍යාව විවිධාංගීකරණ වෙවි හැම පැත්තටම යන්න ගියා. නමුත් ඒකෙම ලැබිච්ච අතුරුඵලයක් විදිහට හැමදේම මුලට ගියාම හැමදේම මුල එක සමානයි. බාහිරට ගියාම නම් විවිධ දේවල් තියෙනවා. ඉතින් මුලට ගියත් අගට ගියත් හැම දෙයකම තියෙනවා පෞද්ගලික කියලා ලක්ෂණයක්. හැම දෙයකම තියෙනවා පොදු ලක්ෂණයක්. ඉතින් අපේ මනසේ ওই පොදු ලක්ෂණය බලන එක තමයි දකුණු මුලෙන් කරන්නේ. පෞද්ගලික ලක්ෂණ බලන එක තමයි වම් මුලෙන් කරන්නේ. වම් මුලේමයි වැඩ අපේ. කවදාකවත් දකුණු මුලේට නායකත්වයක් දෙන්නෙත් නැහැ, නිසිතන දෙන්නෙත් නැහැ. දකුණු මුලේ ඉල්ලන්නෙත් නැහැ. මොකද එයාට කායවත් ඔප්පු කරන්න ඕනේ හැම එකම තියෙන සමාන ගතිය. ඒ වම් මොලේ නටලා අරක විතරක් බලපන් මේක විතරක් බලපන් කියලා රණ්ඩු කරද්දී දකුණු මොලේ බොහොම හාන්තව ඉන්නවා. භාවනාවේදී කරන්න ওই දෙකට සම මට්ටමක් දෙන එක. ඉතින් ඒ සඳහා සරුවච්චන් වහන්සේ මම මේ වෙලාවේ ඒ චූලසුඤ්ඤත සූත්‍රය බුදුහාමුදුරන්ගේ යම් කිසි විදියක උපදේශපන්තියක් විදිහට ගත්තොත් බුදුසසුනේ සඳහන් කරනවා ඒ වම් මොලේ වැඩි මේ ලෝකේ තියෙන කාම ගුණයන් වඩන එක විතරයි. එයා ඒ සඳහා සීමිත ආතාවකින් කටයුතු කරනවා. රූප රූප රූප විවිධ හැඩ සහ විවිධ වර්ණ සඳහා අසීමිතව හම්බ කරනවා. ඊගාට ශබ්ද සඳහා විවිධාකාර ශබ්ද වලට අසීමිතව හම්බ කරනවා මාරු කිරීමෙන් සද්දෙන් සද්දට මාරු කිරීමෙන් පුදුමාකාර තෘප්තියක් ලබනවා. ඊගාවට ගඳ විවිධ ගඳ වර්ග සඳහා එක එක බිඳුවකට මිච්ඡර ගාණක් ගෙවනවා. ඒ සෙන්ටෝල එහෙම ඒ වගේ තියෙන ඉතාමත්ම එක්ස්ට්‍රැක්ට්ස් අරගත්තාම පුංචි ප්‍රදේශයක් මිච්ඡර ගාණක් ගෙවනවා. ඉතින් අපි උගාවක් මහන්සියලා ගිහිලා ඒ ගඳ જાති හොයලා ඉතින් අපි ඒකෙන් ඉතාම උසස් පන්තියක් ඉහළ පන්තියක් හදාගෙන තියෙනවා. ඒක රසමසෝල් වල බලනකොට ඒ දිවපිනවීම සඳහා ඒ තියෙන සූප සාස්ත්‍රත් එක්ක බලනකොට ඒකෙන් හම්බ කරන හැටි සහ අපි ඒකට නතු වෙන හැටි බලපුවාම ඒ පුංචි රස වෙනසකට අපි රට රාජ්‍ය ගෙවාගෙන යනවා. අර හෝටලේ නෙවෙයි මේ හෝටලේ හොඳයි කියනවා. මේ කිසිසේත් මේ ඒ ගන්න දේ ප්‍රෝටීන් මේද පිෂ්ඨ එහෙම කතා කරන්නේ නැහැ. ඒව විශේෂ සැලකිලි, ඒව විශේෂ රෙසිපි එකකින් හදපෙවයි කියලා ඉතින් කටවුල් කර කර කතා කර කර ඒක පිටිපස්ස යන්නේ නැහැ. ඊට පස්සේ කොහේ හිටියක් පස බිම තියන්නේ. නමුත් පසට විල්ලුද හොයන්න දඟලන්නේ නැහැ. බඩට ලුණු ගඳ පස්සට විල්ලුද කියලා අපි අප්පච්චි කියනවා ඒ දවස්වල කන්න බඩට ලුණු ගඳක් නැහැ හැබැයි මේ විල්ලුද හොයන්න මේ සැප සම්පත් හොයන්න මේ සුඛෝපභෝගී දේවල් හොයන්න මේ යාන වාහන හොයන්න නාට්ටන නැටිල්ල බැලුවොත් කවදාක එක එක්කත් නැහැ සන්තෝෂ වෙච්ච එක එක්කත් නැහැ සන්තෝෂ වෙච්ච පුදුමාකාර මේකට හොඳම නිදර්ශනය තමයි අපිට දවසින් දවසින් එන කාර් මොඩල් එක මේ තියෙන එකට වැඩිය වහන්න දැන් නම් හිතනවා මේට වැඩිය නම් යන්න බැරි වෙයි. ඒ තරම්ම මේක දිනු කරලා ඊගාසරේ එනකොට තව මොඩලයක් එනවා. බොහෝම ආසාවෙන් අපි ඒකට යනවා. මොකද මේ පස්සට විල්ලු දාලා තියෙනවා. ඒ මේකේ සීමාවක් නැහැ. ඉතින් කවදා හරි තේරුනොත් මේක මේ අමූලික ශ්‍රද්ධාවකින් කරන්න ඕනේ වැඩක්. නමුත් කාට හරි මේක බුද්ධි විඳින්න ඕන නම් බුදුරජාණන්සේ කියනවා මේ මනුස්සයාට හිතෙයිද කියලා. නැත්නම් දෙන්න පුළුවන් ද ශ්‍රද්ධාවක් කියලා. ඕකෙන් දවසක් වෙන් වෙලා හිටපන් කියන්නේ. මෙච්චර මේ හම්බ කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන දේෙන් ස්වකමැත්තෙන් වෙන් වෙන්න ගන්න තීන්දුව මේක තියෙන අමාරුකම මම මෙන්න මෙහෙම කියන්නම් මම දන්නවා ඒත් මට හැකියාවක් තියෙනවා මේක තීරුම් ගන්න පුළුවන් වේද කියලා. කාම ගුණ කියන්නේ ඇහැට වර්ණ సంతාන පෙන්වන එක. වර්ග විවිධ වර්ග. කනට විවිධ ශබ්ද මේ නාද රට පින් අසනේක. නාසයට විවිධ ගන්ධ සුවඳ. දිවට විවිධ රසමසවුලු. කයට විවිධ පහස. අපි හිතනද අපි මේක දැනගෙන දැන් බුදුහාමර කියන සද්ධාවෙන් බුදුහාමර කියන දේ අහලා අපි ගිහි ගෙන් එක්ුණා. తాවකාලිකව ස්ථිරව. නික්ුණාට පස්සේ ඒකේ නායේ නික්මිච්චි භවයේ කිඳා බැහිම සඳහා අපි වාඩි උනායි කියලා හිතන්න. එහෙම තමයි මෙහි ඇවිල්ලා අපි පරියන්කට ඇවිල්ලා වාඩි වුණා. එතන සක්මන්ට ගියා. එතකොට මේ සක්මන් පරියන්කට ගිය ගමන් අර දැකපු රූපවල ඡායාතටහන් කාම මිත්‍යාචාරය නෙමෙයි කාම ඡන්ද වශයෙන් හිතට අතෝරක් නැතු වෙනවනේ. එතනින් ගියා මේ ආහපු නාද රටා පිළිබඳව ඒ මත මතක රූප ශබ්ද රූප වශයෙන් ඉනවනේ. ගන්ධ රූප වශයෙන් රස රූප වශයෙන් පොට්ටබ්බ රූප වශයෙන්. ඒතකොට දැන් මේකට නීවරණ කියන්නේ. අපි නීවරණ වල කොච්චර වෛර කරනවද කියලා බලන්න. නීවරණ කියන්නේ විශාල කාම ගුණයන් දුරු කරව බවට ලකුණක්. අපිට කවදාකවත් බෑනේ නීවරණ කියන්නේ භාවනාවක ප්‍රතිඵලයක් කියලා හිතන්නේ. අපි හිතන්නේ කොහොමද නිවරණ නැති කරන්නේ කියලානේ. ඉතින් ඒ කැත්තෙන් මේ කන්‍යම් මරණ්‍යම් කියලා හිතන කැත්තක් පොල්ලක් කරන නිවරණ දිහා බැලුවට කවදාකවත් නිවරණ කීකරු කරන්න බෑ. එයාට තේරුම් ගන්න පුළුවන් නම් නැත්තම් ශ්‍රද්ධාවේ අවශ්‍යතාවය තියෙනවා. මේ කාම ගුණයන් වෙනුවට කාම ගුණය කියන්නේ වීතික්‍රමණය කරන කෙලෙස්. නිවරණ කියන්නේ පරිඋත්ථාන කෙලෙස්. මේ විශාල වීතික්‍රම කෙලෙස් තෝගයක් මේ පරිඋත්ථාන කෙලෙසෙන් අයින් කරගන්න පුළුවන් නම් හොරෙක් කල්ලාන තව කරෙක් හයි කරුවාම ඉතින් Taman අතේ බලය තියෙන්නේ. අපිට පුළුවන් ඒ නිසා මේ නීවරණ පැමිණීම අබිනිෂ්ක්‍මණයේ පළවෙනිම ලකුණ කියලා තේරුම් ගන්න පුළුවන් නම් හිතා ගන්න අපේ මේ භාවනාවේදී අපි නීවරණ වලට කොච්චර කළු තොප්පියක් අඳලා විස්මුණක් දාලා මේ නීවරණ වලට දුස් නීවරණක පරොස් නීවරණත් එක්ක ගැටුමනේ කරන්නේ කොච්චර කල්යයිද කියලා හිතනද මම මේ ගිහිගේ අතාරපු නිසාමයි අඩු ගන්න නීවරණ තියෙන බව දන්නේවත්. gedara ඉඳදී කාම ගුණයන්ගේ ඉඳද්දී නීවරණ කියන જાතියක් දන්නේවත් නැහැ. දැන් වෙලා තියෙන්නේ අර එක සැරේම ගිහිගේ අතාරපු සියල්ලම නැති වෙන්න ඕනේ කියලා අපි මේ හීනකම හිතා ගන්න බැරි දෙයක් දෙනවා. බුදුරජාණන් අපිට දෙන්නේ ඉදන් නිසායි දම්පජාත. මේක අයින් කරන්න මේක ගනි. අපිට කවදාකවත් යමක් කතා කරලා නිවන් දකින්න බෑ. ඒ වෙනුවට ඊට වැඩිය එච්චර කරදර නොකන එකක් අල්ල ගන්න ඕනේ. ඇල්ලුවේ නැත්තම් අර අර එක අපව වෙනවා. ඉතින් ඒ නිසා මේ කාම ගුණයන් දුරු කරන්න ඕනේ එකේ ඒක පොඩි වැඩක් නෙවෙයිනේ. අවුරුදු ගණන් කල්ප ගණන් තිබිච්ච කාම මේ මෝහ පටල නීවරණයක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරලා ඒක ළඟාවීමක් ඒක ජයග්‍රහණයක් ඒක ප්‍රයත්නික ප්‍රයෝජනයක් ඒ නිසා දැන් තියෙන්නේ නීවරණ අවබෝධ කරගෙන නීවරණයන් තමත් එක්කින් ප්‍රතිස්ථාපනය කරනවා මිසක්කා නිවන් අයින් කරන්නත් බෑ. ඒක විස්තරකරනද මේ කැයි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ අර මහා කාම ගුණ ඒකට පුදුනාචේ ලස්සන වචන පාවිච්චි කරන්නේ හරකබාන රන් රිදී මුතුමැණික් සමාජශීලී අවස්ථා ගෑනු මිනිහලා ගම අමතක කරනවා. අමතක කරලා ඉඳගත්තට පස්සේ ඊන ආරණ්‍යයට ගියා රුක්ක මුලගත වුණා ශූන්‍යාකාරව ඉඳගත්ත. ඉඳගත්ත පස්සේ අර එකක්වත් දෙන්නේ 100 100ක්ම ඉන්නේ. හැබැයි ඒ වෙනුවට කිඹුලා නේද වුණා එනවා. ගෙට. දැන් මේ වුණට තරහ කරගත්තොත් බෑනේ අච්චර ලොකු කිඹුලෙක් අයින් කරන්න මේ ආපු වුණා. ඕක අමාරිසයිර කිව්වත් අල්ලලා දෙනවා. අමාරිසයි ගාව තියෙන ක්‍රම වුණා අල්ලන්න. අපි කරන්න දන්නේ කිඹුලා 100 100ක් අයින් කරන්න. බුදුචානන්සේගේ ක්‍රමයේ තමයි නැත්නම් බුදුහාමගේ ශ්‍රද්ධාව තමයි ඒ දරුණු එක වෙනුවට ඊට වැඩි අඩු දරුණු එකක් අල්ලනවා කියන එක ඒ ධර්මතම අමාරුයි. අපි ඒ තරම් සුචරිතවාදී, අපි ඒ තරම් මූලධර්මවාදී ප්‍රායෝගිකත්වයේ කියන එක ඇත්තෙම නෑ වගේ. මම මේ කියන්නේ රිදෙන්න මිසක් බනිනව නෙවෙයි. හැබැයි මෙහෙම එකක් කියනවා. යම් දවසක මේ කාරණාව යාට තේරෙයි කියනවා. භවනා කරගෙන මේ කාමගුණ වෙනුවට තමන්ට නීවරණ එනවා කියන එකේ වටිනකම තේරෙන්න අඩු ගානේ අනාගාමී වෙන්න ඕනේ කියනවා. මේ කරපු වැඩේ මම මෙතෙකල් කරලා තියෙන හැබැයිට වරුද්දට. නමුත් මේකෙන් වෙච්ච වැඩේ තේරුම් ගන්න භාවනා උගාවක් මේ ඕරම් පහගේ සංයෝජන සියල්ල අයින් කරුවට පස්සේ තමයි තේරෙන්නේ මේ නීවරණ කියන්නේ කාමභෝගයට සුභාසින්තනයක්. නීවරණ කියන්නේ කාමභෝගයට සිට දෙවුතුවක්. ගෙට ගෙවදපු දෙයක්. මේකත් එක්ක අපි තොවිල ගන්නමු. ඉස්සල්ලා මේක බාර ගන්න ඕන. මම දන්නේ කිව්වට මෙතේ ඉන්න පිරිසත් හෙට බණ අහන්න එයිද කියලා මට දැකයක් තියෙනවා. මොකද ඔක්කොගෙම ප්‍රශ්න තියෙන මේ නීවරණ දුරු කරන්න. හැබැයි දන්නේ නැහැ මේ නීවරණ ගත්තේ උපක්‍රමයක් වශයෙන් කියලා. නීවරණ ගත්තේ කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරන්න. ඊට පස්සේ බුදුරජාණන් කියනවා දැන් අපිට තේරෙනවනේ. ඔබ මෙතකල් හම්බ කරපොදී හැටි. පොඩ්ඩක් අයින් වුණාට පස්සේ එලවෙලව පහර දෙන හැටි කලමත පස්සෙන් එලවනෝ කියලා. අන්නේ දාට තේනවා උඹ පිළිගත්තත් නොපිළිගත්තත් උඹ ඒ කාම ගුණයන් එක සෙල්ලම් කරන පිටිපස්සේ මේ වගේ කොක්කක් තියෙන බව. මේ සැරේ ඇමක් තියෙන බව දැනගෙන හිටියේ නෑනේ. ඕක අයින් කරලා බලමන් දැන් මොකද වෙන්නේ කියලා. අපිට එක චිත්තක්ෂණයක් දෙනවද විස්රාම වෙන්න. එක චිත්තක්ෂණයක ඉසුඹුලන්න. මේක තමයි ඇති. හැබැයි මේ එක වන් ස්ටෙප් එක පියවරක් ඉස්සරහයි. දැන් අපි අහන්න ඕන බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරනේ ඔය සද්ධායෙන් හරි ගමන්නේ නැහැ. ඔය ගෙවල් දොරලත ඇරලා අම්මා අප්පා තැරලා මෙහෙම එනවයි කියන එක ඔබ වහන්සේකට සද්ධා වෙන්න මේ කරේ. දැන් ඔන්න කැයි ගෑණි කියලා හොටු ගෑණි ගත්තා වගේ දැන් බලාපන්කෝ ඉඳගත්ත ගමන් ඉවරයක් නැහැ. එක්ක කාමච්ඡන්දය, එක්ක ව්‍යාපාරය, එක්ක නිින්ද, එක්ක අතීතනාගතයට ගිහිලා හිත පච්චාත්තාපය. එහෙම නැත්නම් සැක. ඉතින් බුදුන් කියනවා ඕක දන්නේ නැතුව මෙතෙන් ආවේ. මයි ළඟ ඒකට බේතක් තියෙන හැබැයි ලෙඩේ කිව්වේ නැත්තම් දෙන්නේ නැහැ. ඒ ලෙඩේ ඩයග්නොස් කිරුවේ නැතුව දෙන්නේ නැහැ. කවදා හරි කිව්වොත් එහෙම ගෑස් කියනවා ඔකට මම දැකලා තියෙන සාරා සංඛ්‍ය කල්පලක්ෂය බෙරුම් පුරලා රූප කර්මස්ථානට හිත දාපන්. රූප කර්මස්ථානයේ හිත චිත්තක්ෂණයක් තියපුවා. එක නීවරණයකටත් එන්න බෑ. ඔබ කාම ගුණයන් කාම සංඥාවෙන් දැන් ප්‍රතිස්ථාපනය කළ එක පියවරක් ඉතරයි. දැන් මට පේනවනේ ගත්තට මේ කාම ගුණයන් ඒක අදාන්තයි. බොහොම අකීකරුයි. කාමයේ තරම් හැබැයි වීතික්‍රමණය කරන්නේ හැබැයි පරිඋත්තාන වශයෙන් අසීමිත දුක් දෙනවා. ඕක දිහා පොඩ්ඩක් බලලා ඒක හිරීට දැනගෙන කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ට ගිහිල්ලා ඔන්න පළවෙනි බෙහෙත් පන්ති බිව්වා. වැඩේ පොඩ්ඩක් ඇවිස්සුනා. ලෙඩේ වැඩි. දැන් මොකද කරන්න කියලා ඇහුවට පස්සේ කියනවා දැන් ඔය කාම ගුණයන් වෙනුවට ගත්ත නීවරණ ධර්ම ඉවත් කරන්න රූප කර්මස්ථානයේ හිත දාන්න. ඒකට කර්මස්ථාන 14ක් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන ඔක්කොටම කියනවා කායගත සති කියලා. ඕනේ නම් ආනපාන ගන්න, ඕන ධාතු මනස්කාරය ගන්න, ඕන ඉරියව්ව ගන්න, ඕන ඉරියව්වපත සම්දි අර ගන්න, ඕන ඉඳගෙන ඉන්න සාමාන්‍ය ඉරියව්ව ගන්න, කොයි එක ගත්තත් ඒ චිත්තක්ෂණයක් අරගෙන බලන්න ආනපාන තියෙන චිත්තක්ෂණයක කාමයේ හෝ කාමගුණ තියනවාද කියලා. ආහන බහන තියෙන චිත්තක්ෂණයක් කරන බලන්න නැත්නම් ඉඳගෙන ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න බව දන්න. ඒක ඒක පිටිච්චකම තියෙනවා. ඉඳගෙන ඉන්නවා කියලා කිව්වට part time job එකක් විදිහට බෑ 100ට 100ක්ම මම දැන් ඉඳගෙන ඉන්නවා පිටිච්ච ගතියෙන් බැලුවොත්. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන හිතයි, gedara හිතයි දෙකක් තියෙන්න බෑ. 100ට 100ක්ම ලෝකේ අමතක වෙන්න ඕනේ. කයට හිත ගන්න. එතකොට හොඳටම පැහැදිලි අමතක කරනවායි කියලා කියන්නේ කාම වශයෙන් අමතක කරනවා නෙවෙයි කාම ගුණ වශයෙන්. කාම සංඥා වශයෙන්ම අමතක කරනවා. එතකොට යාට පේනවා දැන් අච්චර අමාරු කෘත්‍යය ක්ෂණ මාත්‍ර වශයෙන් කරන්න පුළුවන්. චිත්තක්ෂණ වශයෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේ අම්මා පදීප ගන්න නෙවෙයි නෙමේ. පාඩම් පන්තික දීප ගන්න නෙවෙයි නෙමේ. ඉස්කෝලේ පන්තික දීප එකක් නෙවෙයිනේ මේ. දැන් හම්බෙලා උඹ යා තියෙන වැඩේ තියෙන්නේ. බලපන් දවසට චිත්තක්ෂණ කීයක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ. එහෙම නැත්නම් ආනපාන කියන්න පුළුවන්ද කියලා. ඒක වැඩිමක්ද තියෙන්නේ අඩුවීමක්ද කියලා බැලුවොත් අපිට කොච්චරක් සතුට වෙන්න පුළුවන්ද කියලා බලන්න. එන්නේ එන්නේ එන්නේ මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දස ගුණෙන් දහස් ගුණෙන් ලක්ෂ ගුණෙන් වැඩෙනවනේ. අපිට ඒත් ඕන තැනට ගිහිල්ලා නැහැ. ඒ ඒ කියන ක්‍රමානුකූල වර්ධනයේ මේ එකක් අතහැරලා තව එකක් ඇල්ලීමේ ඉදන් නිසා ඉදන් පජාත ක්‍රමේ ඒක බුදුරණන්සේ ශූන්‍යතාවයට දාලා කියන්නේ ඔබ යම්තාක් අරණයකට ගියාද ඒ තාක් ගමේ ප්‍රශ්න වලින් ගමේ ආතති වලින් ගමේ දරතයන්ගෙන් ගමේ පරිලහයන්ගෙන් ශූන්‍යයි. හැබැයි අරණ්‍ය කරදර ටික තියෙනවා. ඒක ඉල්ලලා ගත්ත පරිප්පුවක් නේ දැන් මේක ඕකට කරදර වෙන්න යන්න එපා. ඊටසේ අරන්නේ ඉන්නකොට තියෙන කරදර බලපන් ඉඳගෙන ඉඳගෙන ඉන්න කයට හිත දාපන්. කයට හිත ගැම්මොත් හිටියොත් ප්‍රත්‍යක්ෂණේ වුණොත් ගමක් කරදරත් නැහැ අරණ්‍යයක් කරදරත් නැහැ දැන් තියෙන කරදර ටික කයේනේ අපි කවදද මේක මේ විදිහට ප්‍රායෝගිකව එහෙම නැත්නම් ප්‍රයෝජනෙයි සලකලා කටයුතු කරන්න කියලා. ඒකයි කියන්නේ මේක කේරෙනවා හැම කෙනෙක් අතින්ම එක්කෙනෙක්වත් සතුටක් නැහැ. එක්කෙනෙක්වත් මේක මේක තමයි ඇදහියොත් කියලා දන්නේ මේක කෙරුවට ගෙදර ගියාම කොහොමද? බබාතේ වඩාන්නේනකොට කොහොමද තියෙයිද? ටෙලිවිෂන් එක දිහා බලනකොට කොහොම හිටියේද? කලර් ටෙලිවිෂන් එක ඉස්සරහා කොහොම තියෙයිද කියලා මේ ලැබිච්ච චිත්තක්ෂණයට වතුරු හෙලන එකමනේ කරන්නේ. මේ හම්බෙච්ච චිත්තක්ෂණ කක කරන්නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රශ්නයක් නැවත බනහන්න. නැවත ධර්ම සාකච්ඡා කරන්න. නැවත සීරිය අරසු කරලා පුළුවන් ද බලන්න මගේ කියන ප්‍රෞද්ගලික ඥානෙ, මගේ කියන common sense වලින්, මගේ තියෙන සම්මුතිය ඥානෙ මට මේ චිත්තක්ෂණ වැඩි කරන්න පුළුවන්ද කියලා. තමයි ඉඳගෙන ඉන්නකොට වෙනදට වැඩිය චිත්තක්ෂණ ගානක් ඉඳගෙන ඉන්න බව දාන්න. එහෙනම් ආනාපානෙ දාන්න. සක්මන් කරනවා ඉඳගෙන නැති බව දාන්න, අවිජින බව දාන්න. එහෙම නැත්නම් මේ අවිජින බව දාන්නේ කොහොමද? වම දකුණ පොළවේ හැපෙන හැටි දන්නවා. මෙන්න මේක වැඩෙනවා නම් ඉතින් බුද්ධ අනුස්සතියක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ කායගත සතියක්. නමුත් මේ බුදුහාමුදුරුව අපිට දීලා තියෙන උපක්‍රමයනේ කවදා හෝ ඒ ඒ වෙලාවේ ඒ තමන්ගේ කය පවතින හැටියට යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානාති කියලා මේ කය පවතින පවතින ආකාරය දැනගන්න පුළුවන් නම් එයාට තියෙනවා ඒ තාක් ඒ හිත කාමයන්ගේ තා කාම සංඥාවන්ගේ දුරුවන් හැබැයි කයේ තියෙන කරදර ටික තියෙනවා මේකේ දාඩිය දානවා මේක ගඳයි මේකට කැම ඉල්ලනවා මේකට වැසිකිලි කැසිලි කරන්න ඕනේ ඉඳගෙන ඉන්න බෑ පුපුරු ගහනවා කොන්දේ අමාරු බඩේ එක ගොඩක් දාදි තියෙනවා ඒ හැම එකක්ම කාමේතා කාම සංඥා නැති බවට ලකුණක් කියලා දැනගත්තොත් මේ කරදර වලින් හම්බ වෙන දෙයට බුදුරජාණන් කියන ප්‍රමෝද වේයන් යක්ෂයෝ ප්‍රමෝද වේයන් ඔබ දුකක් විතර ගන්න එපා උග දුකක් විදිහට ගත්තොත් උඹට කවදාකවත් ප්‍රමෝද වෙන්න වෙන්නේ මේ ප්‍රතිඵල ලැබිලා තියෙද්දි ප්‍රමෝද වේ යුතු දන්නේ අපි තාමත් කාම භෝගින් ඉල්ලන සුඛ සංඥාව ඉල්ලනවා. කාම භෝගින් ඉල්ලන නීත්‍ය සංඥාව ඉල්ලනවා. කාම භෝගින් ඉල්ලන සුභ සංඥාව ඉල්ලනවා. කාම භෝගින් ඉල්ලන ආත්ම සංඥාව දෙන්න දැන් මේ වෙනකොට සෑහෙන්න ඕක කඩලා තියෙනවා. කවදා හෝ මෙයා දැනගත්තොත් මේ අරමුණේ ඉන්නා තාක්කල් මට ලෝකයක් කරදර නෑ ගමක් කරදර නෑ අරණ්‍යයක් කරදර නෑ කයක් කරදරත් නෑ ආනාපානෙට ගියොත් නැත්නම් කයේ ඉනකොට කරදර මේ තරමට අඩුකරනද චිත්තක්ෂණයකට ඕ මිනිසෙකුට මේක මේ කියලා දෙන්න බුදුජානකසේ අවබෝධ කෙරුවට ඕක හරියන්නේ නැහැ බුදුන්සේක අපිට sannivedanaya කරන්න එපායි පස්සේ බුදුරජාණන්සේ නමක් වගේ අවබෝධ කරලා පැත්තක වුණාම නම් දන්නව ඒකල හැකියි කිය. නමුත් අනිකිනුට අවබෝධ කරන්න ගියාම යම් දවසක මේ අල්ලගත්ත රූපේ කය නැත්නම් ආනපානේ වායු පොට්ටබ්බ රූපේ නැත්නම් මේ වම දකුණු වශයෙන් ඇවිදින එක නැත්නම් පිඟානක් කෝපයක් හොදනකොට තමයි දැනෙන එක තත්මදින බව දැනෙන එක මොනවා එකක් බලලා මේකට ඇතුළට යන්න හිතුවොත් මොකද වෙන්නේ කියලා හිතන්න. දැන් මේක අඩේට ගත්තා මේක වාංගුවට ගත්තා. වාංගුවට ගත්තට මේක මේක වශයෙන් නිවනක් නෑනේ. මේකේ තියෙන්නේ යම් යම් දරත පරිලාහ සැක ඒකාකාර ගති නිදිමත ගති තියෙනවා. මෙන්න මේක ඇතුළට යන්න යනකොට තමයි ඔය අර කියන පසාද සද්ධාව ඕකප්පන සද්ධාාවක් වතයෙන් අලුත් මට්ටමකට නිකන් කෙල්ලෙක් ලොකු වුණා වගේ ලිංගික පරිණතියකට යන්නේ ඒ තමන්ට කාමයේ සහ කාමගුණ වෙන් කරගන්න ඉවත් කරගන්න ප්‍රතිස්ථාපනය කරගන්න උදව් කළා වූ ඒ රූපේ කායන පස්සනා කිවර කමන්නේ. මේක ඇතුළට බහින්න ඕනේ. ඇතුළට බහින්න නම් ඒ රූපයේ ඉන්න බවට දැනෙන දැනීම අත්දැකීම තටහන් වශයෙන් ආකාර වශයෙන් පුළුවන් තරම් ධර්මෝජා උරා ගන්න ඕනේ. මම කොහොමද දන්නේ ආනපනින් ඉන්නවා කියලා? මං කොහොමද දන්නේ පිම්බි මහැකිලිම නෙවෙයි කියලා. මං කොහොමද දන්නේ ඇවිදිනව නෙවෙයි කියලා. ඒකට එයා කතා කරලා කියනවා මේ ආස්වාද ප්‍රසවාසය පිම්බි මහැකිලිම මේ මේ ගැතු වෙනස්. ඔබ ඉන්නේ ආස්වාද ප්‍රසවාසය මොකද පිම්බි මහැකිලිම උම නැහැ. යම් දවසක එයාට තේරුම් ගන්න පුළුවන් නම් ඕන්න මට පිම්බි මහැකිලිම ඉන්නත් පුළුවන්. හැබැයි ඒකේ ඒ බව දැනගන්න. ආනපනින් නොන ඒ බව දැනගන්න මේකට පරිච්ඡේද ඥානය කියලා කියනවා. මෙතෙන් ගිය වෙලාවේ කවදා හරි අපිට හිතුණයි කියලා හිතනද දැනගන්න පුළුවන් උනායි කියලා හිතනද විනාඩි කිහිපයක් මට පුළුවන් ආනපනින්ද කියලා. එතකොට අපි දන්නවා මේක සෙල්ලමක් නෙවෙයි, අම්මා අප්පගේ බූදලේ නෙවෙයි, පතලගත් එකක් නෙවෙයි, පොතේ දැනුම නෙවෙයි, බුදුහාමුදුරු දීපෙකුත් නෙවෙයි. අර කාමයන්තා කාමගුණයන් අයින් කරන්න රූපයක් සැපයන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. දැනගන්නවයි කියන එකෙන් අදහස් කරන්නේ මේ රූපේ දැකීම භාවනාවේ ප්‍රතිඵලයක් සතිය ප්‍රතිඵලයක් එහෙම නැත්නම් මවිසින් සපයා ගන්නලද ක්‍රමසා විදි වලින් මට වලට මට ලැබිච්ච තෑග්ගක් කියනවා මිස මේ රූපේ ඒකාකාරයි මේ රූපේ නීරසයි මේ රූපේ දිහා බලහින්න මොකද හම්බ වෙන්නේ කියන යටපැත්තෙන් යන කෙලෙ සමුදායක් එන වෙලාවට මායя ඒ වෙලාවට පුළුවන් තරම් අපිට කරදර කරනවා අර තියානින්නේ රූපේ තියාන්න දෙන්නේ නැතුව ඒකට කහ පාට එලි පේනවා නිල් පාට එලි පේනවා සද්ද ඇහෙනවා උඩ යනවා පහ වෙනවා නලියනවා මොන දේ ආවත් කරන්න හදන්නේ අරක කළස කඩන්නයි හදන්නේ ඉතින් එතකොට ඒකට ආප්තෝපදේශ හදලා ගුරුවරයා එහෙම නැත්නම් ආචාර්යවරු කියනවා එහෙම රූපෙට ආවට ගියාට බලන්න එපා වමතින් අල්ලන්න එපා දෝතිම්ම අල්ලපන් අල්ලලා හොඳටම ওই රූපේ තියෙන හටහන් ආකාර ගති භාව ස්වභාව හොඳට බලන්න ගියාට පස්සේ යාට තේරෙනවා විස්තර වශයෙන් බලන්න බලන්න එහෙම නැත්නම් ලෙඩ කපුට වැලකන්න වගේ ඈත තියෙන එකක් බලන් ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. මුත්තටම සමීප කරලා බලන්න බලන්න මේක කියන්න ඉස්සෙල්ලා වෙනස් වෙන ගතියක් තියෙනවා. බලන අරමුණේ ආසාති කරලා කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රසආසයෙන් කරදර එනවා. ආසාර ප්‍රසආස දෙකේ මාරුව මොනම තාලෙම නතර කරන්න බෑ. එක ආස්වාදයේ ගත්තත් මුල හට ගන්න ලකුණු එකක්වත් නැහැ මැදට යනකොට. මැද තියෙන ලකුණු එකක්වත් නැහැ අගට යනකොට ඉවරනට පස්සේ කපුරු පුච්චපු තැන වගේ මොකක්වත්ම නැහැ. එතෙන්ට යන්නට කවදා ප්‍රසවාසය පටන් ගන්නෑ. මෙන්න මේ වෙනස් වීම සමීප වෙන්න වෙන්න වැඩි. අංශු වලට කඩන්න කඩන්න වෙයි. ඒක ඔය කවෝස් තියරි එකේ ෆ්‍රැක්ෂනල් තියරි එකේ පෙන්නනවා. මොන දෙයක් හරි අරගෙන ඊටාම කුඩා අංශුවට කැඩුවොත් මේ ලෝකයේ දේවල් වලට වැඩිය හිස්තනක් තියෙන්නේ. ඒක කොන තරම් වේගෙන් වෙනස් වෙනවද කියනවනම් නන් ලෝකල් ෆිනොමිනා කියන එක තැන එක වෙලාවෙ දෙපොලක ඉන්න පුළුවන් වගේ වේගෙන් කැරකෙනවා. ඒතකොට යම් වෙලාවක මේ කාමේ සහ කාම සංඥාව දුරුවන් කරන්න ඉදිරියෙන් තියාගත්ත රූපේ සවිස්තරව බලන්න ගිය ගමන් දෙන්නේ බලන්න දෙන්නේ කම්මැලි කරනවා නීරස කරනවා සැක ඇති කරනවා පාළු ගති ගේනවා නමුත් බලන්න ගිය ගමන් එයාට තේරෙනවා වෙන කෙලෙස් කියන්නේ මේකයි කුසලතාවය කියන්නේ මේකයි පුළුවන් නම් අරමුණේ කිඳාබහින් අන්නේ කිඳාබහිනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක මල පූජා කරපුවාමත් බුදුහාමුදුරුවෝ අපිට පින සිද්ධ වෙනවා ඒකේ ඇත්ත ඒ වගේම ඉතිවිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියන කොටත් බුදුරජාණන්සේගේ අපිට පින සිද්ධ වෙනවා මොනේ බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ අරහං ගුණය කෙලෙස් නැති චිත්ත වීදියාකට අරමුණක් ලක් කරපුවාම ඒ අරමුණේ යථාර්ථයේ ඇති හැටිය විස්තර දැක් ගන්න පුළුවන් සුදුසුකම අපි ළඟ තිබුණට අපි කවදා තුරගලා බලන්නේ. ඒසර මේ බුදුහාමුදුරන්ට වැද වැද කියපු අරහංගුණේ තමයි මයි ළඟ තියෙනවයි කියලා මම තේරුම් ගන්නවා. ඒක හරියම හරි බෞද්ධයා බුදුම බයයි මේ බුදුහාමුදුරගේ ගුණ මයි ළඟ තියෙනවයි කියලා. ඒක ඉතරයි ඒකටම ඉපදින්න ඕනේ. දිස්සක් මහා පුරුෂ ලක්ෂණ නැතුව 80ක් ව්‍යංජන නැතුවම ඉපදිලා බලන්න අපි නිකම්ම නිකන් නරපනෝ අයියෝ ගෙදරක ඉඳද්දි කොච්චර පව් කරනවද? මේ වගේ කුසී අම්මලා වන අප කෙසේනම් බුදු ගුණයක් සමව කතා කරයිද කියලා පුදුම දුරස්කමක් අරගෙන තියෙනවා. කොච්චර මේක පැන්නලා දීලා අතර කියලා කිව්වත් ඕක තමයි මිනිස්සු අරහන් ගුණය කියන්නේ. එකම අරමුණක් දිහා එහෙට මෙහෙට යනතෝ පිවිතුරුව බලන්න අනිත්‍ය දකින්නයි කියන්නේ කෝකේ බහන් ගන්න කවුරක්වත් නැහැ නේද කියලා. ඈත ඉඳලා බැලුවොත් මේ පොදිය මේ මැසි පොදිය තියෙනවා. හොඳට ළඟ ලැබලුවොත් එක මේ මැසි පොදිය හිටියත් තප්පරයකට 15000ක් තටු ගහනවා. තට්ටක් දිහා බලන්න පුළුවන්. ඒකේ තියෙන වලාකුලක් වගේ. ඔය ළඟ ඉඳලා බැලුවොත් ලැබෙන්නේ මේ මැසි පොදිය හැඩයක් තියෙනවා ආකාරයක් තියෙනවා. මේ මැසි විසිරලා ගියොත් එහෙම මොනම හැඩයක්වත් නැහැ මොනම ආකාරයකුත් නැහැ අපි මෙතෙක් කල් දැකලා තියෙන්නේ අර ඈතක ඉඳද්දී බලලා බලලත් නේ පෙනිලා මේ විස්තරය අදාහගෙන තියෙන්නේ කවදාකවත් සමීපෙලා බලලා නැහැ ඒ මොකද මතු පිට සද්ධාවෙන් මෙතෙක් කල් බැලුවේ දැන් අර කිඳා බයින සද්ධාවෙන් බැලුවොත් මතු පිට තිබ්බ මොකක්වත් නැහැ මතු පිට තිබ්බම ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා අන්න එතකොට බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති වෙනවා සද්ධාාවක් අනේ මුන්ද මේ භෝග වෙන මුලදි කරපු සෙල්ලම. ඒ මදිවට මං වගේ මැට්ටෙකුට මං වගේ පිසියෙකුට මේක මේ විදියට හොම්බට දෙකක් දමන්නලා කියලා දෙනවා කිව්වම බුද්ධ අම්මේ ළඟ ඉන්නවනම් කිස් එකක් දෙන්න හිතෙනවා. කොහොමද මේ අවුරුදු 2600ක් ඉස්සර තියෙන එකක් අපිට මේ මේ මේ දකින්න රූපයට වෛර කර කර මට අරක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ කියන එක නා මේ රූපෙට ඊටාම සමිෂ්ඨව මේක බලනකොට මේ කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියන මේ පළවෙනිම පොදු ලක්ෂණය ඕනෙම අරමුණක සමීප වෙලා බලන්න බලන්න ඒකේ වෙනස් වෙන ගතිය වැඩි. අරමුණ පටන් ගන්නකොට ආනපාන වෙන්න පුළුවන් පිම්බි මැකිලි වෙන කොයි එක වුණත් මේකට සුවිශේෂ ලක්ෂණ තියෙන පොදු පෞද්ගලික ලක්ෂණ. සමීපෙලා බලනකොට ඕකප්පන සද්ධා වෙනකොට අනේ ඉතින් ගියාට පස්සේ තේරෙනවා දුරින් බලන එකයි ළඟින් බලන එකයි අතර විශාල වෙනසක් තියෙනවා. ඒ ඒ දර්ශනය අපි බලන රූපෙත් එක්කම සද්ධාව ඇති වෙන්නේ බුදුහමදු කෙරේ. ඇති වෙලා එහාට මේ දැකපු දෙයක් කියන්න හැරුණොත් අර අර දර්ශනය තියෙනවා. ඒක ඉසුබුලන චිත්තක්ෂණයකටවත් කවුරු බුදුහාමුදුරුවෝ කිව්වත් නතර වෙන්නේ නැහැ. ඒක සනාතන හේතුඵල ධර්මයක් දුනවා. මේක දැකලා මේ ගොජයක් දිහා මේ පාලනය කරගන්න බැරි එකක් දිහා බලා ඉන්නකොට මේ ජීවිතය කියන්නේ මොකද්ද? අපි හම්බ කරනවා කියන්නේ මොකද්ද? අපි මේ ලබන නිවන කියන්නේ මොකද්ද කියන වගේ කිසිම අර්ථයක් නැහැ. මේක කොහොම මේ වැරදි දෙයක් නැත්නම් මේ චංචල කම්පන දෙයක් නිශ්චලයි සුඛයි කියලා ගත්ත පදනමක්ම තියෙන ගහපු තොරණක් මිස මේක දැක්කනම් මොකද්ද මනුස්සකම කියන්නේ මොකද්ද ජීවිතයේ අර්ථය මොකටද ජීවත් වෙන්නේ කියන එක බය කොච්චරද කියනවනම් ඒ මට්ටමේදී සියදී නැතාගත්තට බය වෙන්න දෙයක් නැහැ. බටහිරින් ඇවිල්ලා භාවනා කරන අය මෙතෙන් ආවට පස්සේ පුදුමාකාර විදිහට පටලවිලා පටලවෙනවා. මොකද මුළු ලෝකෙම කාමයට ගත කරලා තියෙන්නේ. නමුත් එක කෑල්ලක් කරන ඇතුළට බැලුවම් පේනවා මේ එකකවත් එරුම් කඩක අඩිය තිබ්බා වගේ පදනමක් නැහැ. සීක්‍රෙන් විනාශ වෙනවා. ඉතින් එක්කෝ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. සයිකියාට්‍රික් ඊට වැඩිය පිස්සනේ. ඌ ආය මේ මේ ඊගෝ එක දාලා කියනවා මෙන්න මේ බෙහෙත බීලා ඔළුව පොඩ්ඩක් පාත් කරන සයිකඩෙලික් දාලා ශ්‍රී ලංකාවට එන්නකෝ ඉතින් ගිහිල්ලා දවස් දෙකක් කරන බෙහෙත් බීපමක බහිනවා. ආයෙ දවස් දෙකක් කරනවා අරුට ඉන්න බෑ. ඔක දැකපේ කාට ඉන්න බෑ. ඉතින් ආයෙ යනවා. ඉතින් සයිකෝതെරපි without the self කියලා හිතන්න බලන්න සයිකියාට්‍රික් self එක නැති කෙනෙක් නම් උන්ද දෙන උපදේශොයි. සයිකියාට්‍රික් self එක තියෙන මිනිහෙකුයි දෙන උපදේශ තියා බලනකොට ඔන්න බටහිර මානසික විද්‍යාව සහ ආසියාකරේ මානසික විද්‍යාව කියන එක තේරෙයි. බුදුජානනාංශය මේකට කන්සල්ටන්සි දෙන්නේ self එක නැතුව. බටහිර දෙන්නේ අනිවාර්යයෙන්ම සරුවච්චන්නාන්තේ වෙනුවට දිව්‍යන්නාන්තේ ඉන්නවා. මේ දිව්‍යන්නාන්තගේ පොඩක් හරි අප්සෙට් එකක් ගිහිලා තියෙයි. ඒකයි මේ දෙයන්නාන්ත සාප කරලා තියෙන්නේ. ඒ වුණාට දෙයන්නාන්තනේ මමයි බේද දෙන්නේ. පාමසිකට ගෙවපන්. මෙන්න මේක බීවට පස්සේ තනියෙපෙයි කියලා. ඉතින් මේ දෙල්ලම යන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය බුදුහාමරන්ට අගෞරවයක් කියලා නෙමෙයි කියන්නේ. බුදුහාමර පිළිබඳ අගාරව අපතිසා. බුදුරජාණන් මේ පැත්තේ උත්තර දෙයි. හැබැයි දරන්න බෑ. මේක දැක්ක කෙනාට කවදාහකවත් ඒක ඉදිරියට ගෙනියන්න බෑ. මේ ඔකප්පන සද්ධාව ආවට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ හොඳ නරක මොනවද හරි වැරදි මොනවද මේ පදනම් වෙලා තියෙන පදනම එරුක් කඩක් පය තියන්න පුළුවන් එකක් නෙවෙයි කිය. නමුත් සර්වඥාන්තයේ ඒ අරමුණක මේ වගේ යම් වෙලාවක නාම රූප පරිච්ඡේඥාන පච්චේ පරිග්‍රහ ඥාන වගේ මට්ටමට යනකොට අටුවාචාර්ය මහත්තයලා කියනවා එයා චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙලා තිනවා. එහෙම නැත්නම් ලද්දස්සාසෝ ලද්දපතිස්සෝ සම්බුද්ධ ශාසනයේ එයා ආය අපායට යන්නේ නැහැ කියලා. හැබැයි ධර්ම කිසිම මට්ටමකට ස්ථිර වෙලා නැහැ. නමුත් ඒ සද්ද ඒ ඒ කියන ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාව ආවට පස්සේ එකකින් දැක්කට මේක කොයි එකට දාලා බැලුවත් පේන්න පටන් ගන්නවා. ලක්මනේ බැලුවත්, ඉදින්දා වැඩ බැලුවත් ඒක එක එක එක වෙලාවට තමයි ඒක සාක්ෂාත් කරන්නේ. අන්න එතෙන්ට ආවට පස්සේ තමයි මේ කිසිම දෙයක පැවැත්මක් නැහැ. ඒක තියෙන්නේ මේ ගෙවි ගෙවි යන ගතියක්. බිඳි බිඳි යන ගතියක් කියලා. ওই මහා ලොකු Big Bang theory කියලා කියන්නේ. ඔය තමයි භංග ඥානය කියලා කියන්නේ බිඳිලා තියෙන්නේ මේක. Going to pieces without falling apart. ඒ බිඳිල කෑලි කෑලි වෙන් වෙනවා හැබැයි වෙන් වෙලා යන්නේ නැහැ. මේ මැසි පොඩි ඇවිස්සුනාට වෙන් වෙලා යන්නේ ආයෙකට වෙනවා. ඇවිස්සෙනවා ආයෙකතු වෙනවා. ආන්න ඒක දකිනකොට පුදුම කරම්පක් වෙනවා. පුදුම අසාත්ම ලක්ෂණ වෙනවා. පුදුම සහලවනවා. ඇඟ හෙල්ලෙනවා. දඟලිය දාඩිය දානවා. පුදුමාකාර වෙනස් වගේක් වෙනවා. නෙතින්දි බලතැයි සද්ධාව තියනවාද කියලා. අන්න එතනදී යන්න පුළුවන් නම් ඉස්සරහට කීයද හැකි ඔය බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන ප්‍රසාද සද්ධාවෙ මතෙන් යන්න බෑ. ඒකට ඒ විදිහේ සද්ධාාවක් ඕනේ. ඕකප්පන සද්ධාාවක්. අන්නේ සද්ධාහට ගියාට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා. මේක තමයි වස්තුවක් දිහා බලනකොට විරාගය පහළ වෙනවායි කියන්නේ. වස්තුවක් දිහා බලනකොට නිත්‍ය සුඛ සුභ සංඥාවෙන් බැලුවොත් රාගය පහළ වෙන්නේ. දැන් විරාගය පහළ වෙනවා. ඔබට පුළුවන් මේ විරාගයට දෝතිම බාර ගන්න. ඔබට මේ පුළුවන් මේ විරාගය වැඩි වෙන ආකාරයෙන් කටයුතු කරන්න. එහෙම නැත්නම් මේ නිරුද්ධ වෙන ගතියට අනුව ජීවත් වීමට කියනවා නිරෝධ ගාමිනී පටිපදා කියලා. ඊට පස්සේ තමයි යාට හිතා ගන්න පුළුවන් වෙන්නේ මම දැන් මේ වරින් වර මේක දකින්න හුඟක් වෙලාවට දකින්නේ ගෑණී අම්මයි දරුවයි රත්තරන් ආරක බාන තමයි මෙන්න මේකෙදී මෙන්න මේ දක්නාසුළු ගතිය වැඩි කිරීමට යම් කෙනෙක් හිතන්න කතා කිරීම සීමා කරනවා ක්‍රියාකාරකම් සීමා කරනවා ජීවන රටාව අත් සම් අත් සම්මාපණීදී හදා ගන්න ගියොත් එයාට තේරෙනවා මේ මට්ටමට දකින්න අය ලෝකේ කවුද ඉන්නේ දැක්කට පිළිගන්නේ කවුද? මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ක්‍රමයට පිළිගන්නේ කවුද? හැම කෙනාම බලන්නේ එක මග අරින්න. මේක දකින්නකයි යනවා. නැගිලා ආයෙසරයක් නූල් බඳිනවා, පිරික් කියනවා. මේ ආයෙත් මේක එකතු කරගන්න. එහෙම නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් ආවට යනවා. එහෙම නැත්නම් කට්ටඩියෙක් ගාවට යනවා. එහෙම නැත්නම් හත්ත කිරියම්මවරුන්ගේ දානයක් දෙනවා. নানা ප්‍රකාර දෙල්ල. මේක දැකපොඩේ තියෙකක්වත් නැහැ. ඔක්කොම දැකලා තියෙනවා. හැබැයි කවදාකවත් හිතන්නේ මේකයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන්නේ. මෙන්න මෙතනදි තමයි සද්ධාහ බලවත් වෙන්නේ. මෙතෙන් තමයි මේ ඕකප්පන සද්ධාාවක් එන්නේ. ඒක ආවට පස්සේ මරණදීවත් මේක හොඳට පුහුණු කරොත් මරණදීවත් එයාට ඉච්චර සැලෙන දෙයක් නෑ. මොකද මේක නිතරම දැකලානේ තියෙන්නේ. ඒ ඒ දේ දකින්ද ඒ ඒ ජීවත් වෙන ජීවත් වීම බලනකොටත් ප්‍රසාද සද්ධාවත් එක්ක බුදුහාමකේ දක්වන ගෞරවයත් එක්ක ප්‍රතිෂ්ඨාවත් එක බලන්න දැන් ඇත්තටම ප්‍රතිෂ්ඨාවක් නැතිකම තමයි මෙතන ප්‍රතිෂ්ඨාව. පදනමක් නැහැ. අපි මෙතෙක් කර හිතාන ගිය. ඉතින් මේට පස්සේ යා තමන්ගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදා ගන්න ඕනේ. මේක බහුලීගත කරන්න. මේක වැඩෙන තාලෙට කරන්න ගියාට පස්සේ තේරෙනවා මේක අතරින් පතරින් ක්ෂණ මාත්‍ර වශයෙන් දැක්කට ඒ ජීවන රටාව හරි ගිය ගමන් තමන්න කොයි ඉරියව්වෙත් වගේ එහෙම නැත්නම් භාවනා කෙරුවත් නැතත් මේක වළක්වන්න බැරි විදියට ඒකම මතුවලා එන්න පටන් ගන්නවා සතා සර්පයාගෙත් පේනවා කොයි එකෙත් පේන්න පටන් ගන්නකොට අන්න ඒකට අනුග්‍රහ කරනවා කියන්නේ මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ උපදේශයක් දෙන්න කිසිම කෙනෙක් සුදුසුකමක් නැහැ ඔක්කොමලා ඉන්නේ මේක වැරද්දක් කියලා හිතාගන්න. එහෙම නැත්නම් මේක මේ වයර් මාරු වෙලා කියලා හිතලා ඔළුව ක්‍රේල් වෙලයි කියලා කොණ්ඩේ ක්‍රේල් වෙලා නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලයි කියලා හිතෙන්නේ. ඉතින් අද අද මේ භාවනා ලෝකෙ දිහා බලනකොට පිස්සු ඇද්දලණ්ඩයි මේ පිස්සු ඩබල් කරන්නයි තියෙන ක්‍රම දිහා බලනකොට යෝගාවචරංගේ පැත්තෙන් අසරණ ගතියකුත් තියෙනවා. අනාථ ගතියකුත් තියෙනවා. හැබැයි යෝගාවචරත් කනකොට රාත්තල් ගන්න දැනගෙන කන්න එපා යපා. දෙනවටම කන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ දැනගන්න ඕනේ ප්‍රසාද සද්ධාය මෙතෙන් නැන්න බෑ. මෙතෙන් යනකොට බොක්කෙම්ම තමයි. ඇඟෙම්ම තමයි. යෙදිලම කරන්න තියෙන්නේ. එතකොට පේනවා මේ සද්ධාය වෙනසක් ඇති වෙනවා. ඒකට ඕකප්පන සද්ධාව කියනවා. අන්න එතකොට තියෙනවා බුදුහාමුදුරුවෝ මේ පස්සක මහණුන්ට මේක කියලා දෙන්න ගිහිල්ලා. එතකොට කොච්චර ප්‍රතික්ෂේප කරාද? ළඟයි පයින් ළඟට ගිහිල්ලා මෙහෙමයි කියලා කිව්වත් පිළිගත්තේ නැහැ. බුදුහන්සේ උපක්‍රම වලින් දාලා නෙමෙයි කියලා දුන්නේ. එන අපි වාගේ කෙනෙකුට මේක sannivedanaya කරන්න බුදුරජාණන්සේ යොදපු ක්‍රම සියල්ලම මහා කරුණා. එහෙම නැත්නම් සම්මුති ඥානෙ. එනිසා මේක තේරුම් ගන්න අධික සම්මුතියක් වශයෙන් අපි කියාවි මට භවනා කරන්න පුළුවන් එයා කන්ඩිෂන් කරලා තියෙන්න ඕනේ මැස්ස ඉන්න බෑ වැස්ස වහින්න බෑ කැස්ස ඉන්න බෑ දොරවල් වහන්න බෑ අනුල දීපු නීති ටික ඔක්කොම කියාවි ආරම්භක තීසි වශයෙන් ඕනේ. මම ඒකට කවදාකවත් නැහැ කියන. අපි භාවනා මධ්‍යස්ථ හදන්න ඉස්සලා ඔක්කොම අපි සලකා බැලුවා. හැමදම එතන නම් කන්න පැලෙන්ඩ දෙකක් ගහලා එලවන්න ඕනේ. ගිහලා එළියට බහලා පුළුවන් නම් ওই තෑන් ෆ්ලයිස්ලා ගද්දි පුළුවන් නම් භාවනා කරපන් කියලා. නැත්නම් බෑ නැත්නම් ඒක ප්‍රායෝගික මේකක් නෑ. ඒ කියන්නේ මං කියන්නේ කරන්න කියලා ඒක වෙනවා. විච්ච වෙලාවේ ඔන්න යොදන්න පුළුවන් නම් තමයි ලැබපු ඒ අත්දැකීම අන්න හිතා ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඔය මේ මල්ලාසනයක් උඩ ඉඳගෙන මෙහෙම කරනකොට ගෑනු කෙනෙක් වගේ ඉන්න කෙනෙක් අපිට ඇඳලා පෙන්ලා දීලා තියෙන්නේ. ඒක නෑ උන්වහන්සේට 78ක ශක්තිය තියෙනවා. ෆීල්ඩ් එකේ කෙනෙක් මේ. අපි දැන් මේක උඩ තියලා එළියට බහගන්න විදියක් නෑනේ දැන් මේ පුරවලා තියෙන සැනත් බැහැලා යනවා. කැමති නෑ. අපිට බුදුහමෝ කියනකොට ඉඳගෙන ඉන්න රූප නිසා භාවනා කරනකොටම අත් දෙක බැඳ ගන්න ඕනේ, අත් දෙක පියා ගන්න ඕනේ. එහෙම ගන්න නෙවෙයි. ඒක තමයි පටන් ගන්න දන්නේ. පටන් ගන්න දන්න ඉදිරියට යනකොට තේරෙයි මේක යොදන්න බැරි තැනක් නැහැ. ඒක නිසා බුදුහාම කියනවා සතික්වාම් බිකවේ සබ්බත්තිකම් වදා. මාන්නේ මේ සතිය හැම තන්හිම අපේක්ෂා කරන්නේ. පටන් ගන්නකොට අපි සීමිත පටු ප්‍රදේශයක සුඛ එළවන තැනක කරලා ඒක වැඩෙන්නේ නැත්තම් ඒක හොඳට මතක තියාගන්න සද්ධාව නැහැ. බුදුහාමර කෙරේ ප්‍රතිෂ්ඨාව නැහැ. ගෞරව නැහැ. බුදුහාමුදුරු කෙරේ ගෞරව ඇති වෙන තමයි අපිට මේ බාධක හිරියර ඉන්නේ. ඒ නැහැම තැනකදී මේක දැම්මනම් කවදා හෝ හිතන්න අපිට අධිකම ශ්‍රද්ධාවක් ආවන. ඒකට අවෙක්ක ප්‍රසාදයක් පහළ බුදුහාමුදුරු කෙරේ ඒ ඒ හොඳම එක තියදී තව ලාමක දේවල් හොයන්න යන්නේ. ආයෙකට කියනවා නොසලින ශ්‍රද්ධාව කියලා. ඉතින් ඒක අර ඕකප්පන ශ්‍රද්ධාව නිසිලෙස පාවිච්චි කෙරුවොත් හොඳට කඩුවක් කරන සුකනම විදිහට පාවිච්චි කරන දන්නවනම් සටනෙන් දිනනවා වගේ ඕකප්පන සද්ධාව ආවට පස්සේ ඒක අජත්ත බහිද්දා වශයෙන් සමාජික වශයෙන් පුද්ගල වශයෙන් දමදම වැලීමට අපිට දෙන්නෙකුට සමාන පරිශ්‍රණයක් හම්බ වෙන්නේ සමාන අභ්‍යාසයක් හම්බ වෙන්නේ වෙන වෙන අභ්‍යාස හම්බ වෙන්නේ ඒ නිසා අපේ ක්‍රමසා විදි හදා ගන්න ඕනේ ඉතින් ඒ පිළිවෙලට මේ බුදු ගුණය පිළිබඳව මේ විශේෂ භාග්‍ය ගුණේ නැත්තම් වර්ධනයක් වෙන්නේ නැහැ භාවනා වර්ධනයක් වෙන්නේ හැමදාම අර කිරිදරුවෙක් බලාපොරොත්තු වෙන දේ නැත්තම් පළගොයීමක් තවානිරි බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙලා ඉඳ හදනවා. ඒතර පුද්ගල වර්ධනයක් වෙන්නේ නැහැ. ඒක නිසා හැකියාව අතින් එහෙම නැත්නම් විභවය අතින් පොටෙන්ෂල් එක අතින් අපි ඔක්කොම සමානයි. කිසිම කෙනෙක් වෙනසක් නැහැ. අපිට තියෙන්නේ මේක යොදා බැලීම, වතුරට බැහැලා දම්බි ගහලා බැලීම, ආහනයකින් කියත හැකි ගුණා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ යන්නද කියලා. Taman දිහා මේක දිහා බලන්නත් ඕනේ ඇතරින අය දිහාත් බලන්න. හැබැයි කවදාකවත් අනුමනින්න යන්න එපා. ඒකෙන් ඒක මහා අමාරු තත්යකටපත් වෙනවා. නමුත් මතක තියාගන්න මේ බුදුහාමරු කියන රද්දාව කියන එක කාලයකට හෝ දේශයකට සීමා වෙච්ච එකක් නෑ. හැම චිත්තක්ෂණයකම හැම ස්ථානිකම සමාකාරව වලපානවා. ඒ නිසා අපි මෙතෙක් ආයෝජනය කරලා තියෙන දේවල් එක බලනකොට අපි ඒ අතින් බලනට උඟාක්ම ආම්පන්න සහිතයි. යුද්ධෙට ඇති වෙන්න තණ්හා බැඳගෙන ඉන්නේ. ඒ නිසා එන්න එන්න Taman ගැනම විශ්වාසය ඇති කරගෙන ඉදිරියට ගියොත් තරහ නොවෙන එකම සාස්ෘණ වංශේ බුදුහාමුදුරුවෝ විතරයි. තමා ගැන විශ්වාසය යන්න ගත්තොත් අනික හැම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම අපායට තීන්දුව කරනවා අපි. ඒ නිසා තම තමන්ගේ හැකියාවල්, තම තමන්ගේ තියෙන කුසලතා, විභව ශක්ති වඩ වඩා ප්‍රයෝජන ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා වේ. ධර්මදේශනා මෙතන නැත කරනවා ශිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා